අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්‍ර නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං තීති කරුකටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ මේ කෙනෙක් විසින් වැඩි යුතු භාවනා කළ යුතු ධර්ම ගැන කතා කරනකොට හතර ධර්මයකින් නැත්නම් ධර්ම හතර කොටාසකින් තුන්වෙනි එකයි මේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති වශයෙන් අපිට මේ ඉදිරිපත් කරන්න. මේක දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම සම්බන්ධ කරගන්න pāli පාඨයක්. ඉතින් අපි මේ තාකල් ඒ සූත්‍රයේ දිගේ ඉදිරියට එනකොට මුලින්ම කෙනෙකුට බහූපකාර ධර්ම විස්තර කරලා දීලා කෙනෙකුට සත්පුරුෂ සංසේව ප්‍රතිરૂප දේශ වාතේ ලැබෙනවනම් සත්පුරුෂ සහ උපනිශ්‍රේ ලැබෙනවනම් ඒ වාගේම පුබ්බේච කත පුඤ්ඤතාත් සම්මා පණිදි කියන මේ කරුණ ලැබෙනවනම් ඒකේ නා ඊට පස්සේ කුමක් වැඩි යුතුද ජීවිතේ මොකේටද ගත කරන්න ඕනේ මොනවද දියුණු පවුණු කරගන්න ඕනේ කියන ප්‍රශ්නේ අහනවා කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා චත්තාරෝ සතිපට්ඨානා කියලා පළවෙනියෙන්ම කායේ කායානුපස්සී විහෙරති ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති මේ දෙක දැන් තුන්වෙනි වශයෙන් ඉදිරිපත් කරනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉතින් මේක තමන්ගේ හිත නැත හිතේ වෙන පෙරලි තහිතේ වෙන අනිච්චත්වය වෙනස් වෙන ගතිය විස්තර කිරීම සඳහා දොර කවුරු විවෘත කරලීම. උචේතෙන්ට එන්න බෑ කෙනෙකුට ඒ වෙන කොටස් වඩා තන වඩාගෙන තියෙන මේ ආතාපි සම්පජානෝ සතිමා ආදි වශයෙන් ಗುಣ සම්භාරයක් ඇතුවයි ඒකේ නම් මෙතෙන්ට එන්නේ. එතකොට මේ ಗುಣ ආතාපි කියන කෙලස් තවන වීර්ය සම්පජානෝ කියන ඒ නුවණ නුවණින් කල්පනා කිරීම සතිය එහෙම නැත්නම් එළඹ සිටි සිහිය ඒ වගේම ලෝකයේහි ඇලීම් ගැටීම් අඩු ගතිය කියන දේවල් ගොඩාක්ම යෝගාවචරයට යෝගාවචර ජීවිතයේ සම්බන්ධ වෙන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන විදියට රූප ධර්මයක් ඇසුරු කරමින් මේ තමන්ගේ කය නැත්නම් මේ ගොඩ එහෙම නැත්නම් මේ සමූහය මේ කන්ද ඒ හැටියෙම දැක ගන්න උත්සාහ කරනකොට. ඒ නිසා ඒක ජීවිතයේ නැත්නම් භාවනා ජීවිතයේ වටිනා සම්දිස්ථානයක් යෝගාවචරය තමන්ගේම කය ඇසුරු කරගෙන මේ ආතාප වීර්ය කෙලස්තාවන වීර්ය ඊගාවට නුවණින් කල්පනා කිරීම සතිය ආදී ධර්ම ඇති කරගෙන මේ ගමනේදී ඇලීම් ගැටීම් ඇති නොකරගෙන ගත කරන හරිය. ඒක නූනොත් එහෙම නැත්නම් ඒ කායानुපස්සනාවේදී අවශ්‍ය උහුරු බූටිකම දක්ෂකම නොලැබුණොත් ඒ යෝගාවචරයට ඉදිරියට ගිහිල්ලා ඒ සෑම විඳින වර්තමානයේ එළඹෙන සෑම අරමුණකම තියෙන විඳීම් වේදනා සාංශුද්ධෙන් දැක ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා පළවෙනි කායනුපස්සනාව දේශනා කරලයි සරුවචන් වහන්සේ ඊගාට වේදනානුපස්සනාව දේශනා කරන්නේ. මේ වේදනාව යන තැනට එනකොට වෙනත වේදනාව වේදනාව වශයෙන් දැක ගන්න පුළුවන් නම් මේ කටේ වේදනාව, බඩේ වේදනාව නැතුව මේ සුඛ වේදනාව, දුක් වේදනාව වශයෙන් පරමාර්ථ වශයෙන් දැක ගන්න පුළුවන් නම් එතකොට යෝගාවචරයා සෑහෙන දුරට ඒ යෝග ජීවිතයට හුරු වෙලා තමන්ගේ කයේ ඇති වෙන මේ අවස්ථාවේ ඇති වෙන වර්තමානයේ ඇති වෙන වේදනා පිළිබඳ සෑහෙන දියුණුවක් ඇති කර ගන්නවා. ඉතින් ඒක වේදනා කියලා කියන්නේ යෝගාවචරයා නාම ධර්ම දිහාවට අරූප ධර්ම දිහාවට අත්පොත් තියෙන වෙලාව. බහතෝරන වෙලාව. ඒක වුණාට පස්සේ වේදනා පිළිබඳව යම් අත්දැකීමක් ආවට පස්සේ ඉදාවුසෝ බිකෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. එවත්නි මේ විට පස්සේ භික්ෂුව හිතෙහි ඇති වෙන පෙරලි දැක ගන්න අර කෙලස් තවන වීර්යයේ යුක්තව ඥානීය විහිදුවනවා සතිය වඩනවා ලෝකයේ ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව. ඉතින් එතෙන්ට එනකොට යෝගාවචරය කොච්චර දුරට මේ ධර්මයේ තේරුම් අරගෙන විනය තේරුම් අරගෙන ඉවසීමේ ශක්තිය තේරුම් අරගෙන සතිය ප්‍රඥාව තේරුම් අරගෙන තියනවාද කියනවා නම් මේ වෙනකන් යෝගාවචරයා හිතාගෙන හිටියානම් හිතේ රාගය මතුවීම කෙලේශයක් කියලා දැන් මේ යෝගාවචරයා රාගය රාගයේ වශයෙන් දැන ගැනීම කුසලයක් කියන එක තේරුම් ගන්නට ලෑස්ති වෙන්න වෙනවා. එනිසා ඉස්ලාම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හිතෙහි පෙරලි හිතෙහි වෙනස්කම් ගැන කතා කරනකොට සරාගං වාචිත්තං සරාගං වාචිත්තං ච පදානති. තමන්ගේ හිතේ රාගය මතුණයි කියලා ඒක දැන ගැනීම ජීවිතයේ වැඩි යුතු වටින ගුණ ධර්මයක් විදිහට පෙන්නනවා. ඉතින් ඒක සදාචාරවාදයේත් එක්ක බරපතල ගැටුමක් ඇති කරනවා. අපිට බුද්ධ ධර්මය උගන්ලා තියෙන්නේ නැත්නම් අපිට දාම් පාසල් යනකොට පන්සලේ සරාග හිතක් ආවනම් යටපත් කරන්න කියලානේ. දැන් මෙතන කියනවා සරාග හිතක් ආපු වෙලාවේ සරාග හිතක් බව දැනගන්න ඒක පිළිබඳව එකවරම කඩා පැනලා විනාශ කරන්න යන්න එපා. ඒක වශයෙන් දැනගන්න මේක ලේසි වැඩක් නෙවෙයි. මෙතනදී තමයි පිම්පව අතාරින්න වෙන්නේ. මෙතෙන් තමයි සදාචාරයේ පැත්තක පෙtti යන්න වෙන්නේ තියලා. Tamanට සරාග හිතක්, රාග සහිත හිතක්, ආසාව දනවන හිතක්, අභිනත හිතක් පහළ වෙච්චාම ඒක අභිනත හිතක් බව සරාග හිතක් බව තේරුම් ගන්නවා නම් ඒක ලොකු බුද්ධ ධර්මයේ තේරුම් ගැනීම. සර්වචන් වහන්සේට හොඳ ගෝල බාලයක් හැදුනා වෙනවා. ඉතින් ඒක නිසා සරාග හිතක් ඇති වුණාට පස්සේ ඒක වීතරාග හිතකින් වෙන් කරලා මට මෙන්න මේ අරමුණ ආවට පස්සේ මට ඒක පිළිබඳ රාගයක් පහළ වුණයි කියලා ලැජ්ජාවක් නැතුව පැකිලීමක් නැතුව ඇති හැටියට වාර්තාකරනද පුළුවන් වෙන්නේ මේ චිත්තානුපස්සනා පිළිබඳ බණ අහලා ඒක විමසුම් වලට ලක් කරලා ඒකට ලෑස්තිලා ගිය කෙනාට විතරයි. අනිත් හැම කෙනාම මේ සරාග හිත ආපුවාම ලැජ්ජාවටපත් වෙනවා. ඒ ලැජ්ජාවටපත් වෙන එකනට සදාචාරයේම මේ තහංචියක් වඩපත් වෙනවා. එහාට ය아가න්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා බෞද්ධ කෙනෙකුට සම්ප්‍රදාන කූලව බුද්ධ ධර්මිනගත කෙනෙකුට සරහග හිතක් ඇති වුණාට පස්සේ නැත්නම් අභිනත හිතක් ඇති වුණාට පස්සේ එහෙම නැත්නම් මනාප හිතක් ඇති වුණාට පස්සේ මට මේ අරමුණ මත උනා මට නැත්තම් සාධ්‍යයක් බාධා වශයෙන් මත උනා හිතවිල්ලක් මත උනා වේදනාවක් මත උනා එතකොට මේ ඉන්න අරමුණ විදේ විසයෙහි සදාගිත පහළ වෙච්ච කෙනාට වෙන අරුණක් එන්නකොටම තරහ යනවා. ඒකේ යෝගාවචරය හිතන්නේ භාවනාව කියලා නෑ ඒක මෝඩකම. Taman වඩන අරමුණ අපි ගත්තොත් ආනාපානේ වඩනවා වාඩි වෙලා ඉන්නකොට තක්මන් කරනකොට වම දකුණ වශයෙන් කරනකොට ඒ කරගෙන යන අරමුණට මොකකින් හරි අතුරු බාධාවක් පැමිණිච්ච ගමන් සරාගහිත තියෙන කෙනාට මගේ අරමුණ කැඩුනා මෙහා තමයි කැඩුවේ කියලා බාහිර කඩපු අරමුණට ද්වේෂයත් තමන්ගේ ඉස්රායිල් තියාගත්ත මූල කර්මස්ථාන රාගයත් නැතිවීම නිසා හිත ආකුල බවටපත් වෙනවා. හිත ආතුර බවටපත් වෙනවා. ඒක යෝගාවචර හිතනවා මේ සදාචාරය කියලා. ඒක තකතිරු බව. ඒක මෝඩකම. ඒක ඇති හැටියට නොදැනීම. ඒක නිසා මේ සරාග හිතක් සරාග හිතක් බව තේරුම් ගන්න නම් යෝගාවචරය හොඳ නරක දෙක ඉක්මවන්න වෙනවා. හරි වැරදි දෙක ඉක්මවන්න වෙනවා. පිම්පව් දෙක ඉක්මවන්න වෙනවා. සදාචාරය ඉක්මවන්න වෙනවා. ඉතින් මේක බෞද්ධයට හරි අමාරු. සයිකොලොජි කරන කෙනෙකුට නම් අත්‍යවශ්‍යම දැනගත යුත්තක්. එහෙම නැත්නම් මානසික විද්‍යාව, එහෙම නැත්නම් අපි මේවැනි මානසික විද්‍යාවක් නැති ආගම් තියෙනවනේ ලෝකේ. බුදුහාමසෝගේ මේවා හිත විග්‍රහ කරලා පෙන්වන්නේ නැති. ඒ ඇත්තන්ට නම් මේක වටිනා දෙයක්. බුදුරජාන් වහන්සේ කොහොමද කායानुපස්සන උගන්නලා වේදනානුපස්සන උගන්නලා ඒ වැඩෙන හිතට ඊගාව දින අභ්‍යාසය තමයි මනාපමනාප දෙකේ මනාපය අබිනතිය රාගය සරාගය පහළ වෙනකොටම ආ දැන් මෙන්න මේක තමයි රාගය මේක තමයි සරාගහිත කියලා කියන්නේ කියලා තේරුම් ගත්ත විතරක් නෙවෙයි ඒක කමඨහන් වார்த்தාවට දාන්න තරම් හිත පෞරුෂත්වයක් එනවා. ධර්මය අඳුනා ගන්නවා. ඒක හරි අමාරුයි බලාපොරොත්තු වෙන්න සම්ප්‍රදාන කුල බෞද්ධයා. උග දෙනෙක් ඒක වල වලහනවා. මකනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ මේක තද බල විදියට ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම මේ සරාග හිත කෙරෙහි පවත්තන කෝල ගති නිසා සරාග හිත කෙරෙහි පවත්වන කෝඩු ගති නිසා අපේ සමාජයේ විසින් අපිට අන්දලා තියෙන මේ ලනුව නිසා අපිට දාලා තියෙන මේ සත්‍ය අභ්‍යත්වයේ කියන සදාචාරයේ කියන කටවටුන්න නිසා කිසි කෙනෙකුට සරාගේ හිතක් ආපුවාම මට සරාගේ හිතක් ආවයි කියලා වෙච්චි හෝ වෙන හෝ වෙන්න තියෙන එකක්වත් වාර්තා කරගන්න බෑ. ඒ නිසා අපි ලියන හැම කමඨහන් වාර්තාවක්ම කවම කවදාකවත් ඇති හැටි නෙවෙයි. ඒක තෝරලා බේරලා ඒ කතරාගේ වයින් කරලා තදෝසේ වයින් කරලා මේ තේරිච්ච බේරිච්ච බොහෝම සොච්චමයි ලියන්නේ ඒක හැම වෙලාවෙම බොරුවට ඉතාම ආසන්නයි. කවදා හෝ සරාගීතක් ඇති වෙච්චලයි සරාගීතක් ඇති උනායි කියලා විශ්වාස කරන්න නම් කර්මස්ථානාචාර්යවරයා කෙරේ පාද්‍යයන් වහන්සේ කෙරේ ගුරුවරයා කෙරේ මොන්න තරම් අදහන්න ඕනද කියලා හිතන්න. බුදුහාමුදුර කෙරේ කොච්චර අදහන්න ඕනද කියලා අපිට ඒ ශ්‍රද්ධාව නැහැ. අපිට මේ සරාගිත ආපුවම වසංගන්න හිතෙනවා. ඒකල අපි හිතන එක සදාචාරය කියලා. තකතිරුකම කියලා කියලායි කියන්න තියෙන්නේ. ඉතින් මේක තමයි විපස්සනාව හඳුන්වා දීවිදි තියෙන බරපතල ප්‍රශ්නය. මුචි ඒක ඒක කඩාගෙන ඒ සම්ප්‍රදාය කඩාගෙන බොහොම විප්ලවී ආකාරයෙන් රැඩිකල් වාදීව සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා. එතන සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුක පාඨයක් නේ සරාගං වාචිත්තං සරාගං චිත්තං ච පජානාති ඉතින් කාට හරි මේ භාවනා කරගෙන යනකොට Tamange භාවනාවට බාධා වුණයි කියලා මොනම විදියකින් හෝ යමක් දිහා බලන්ට වෙන්නේ Tamange මූල කර්මස්ථානට රාග කරන මනුස්සයෙ විතරනේ Tamange මූල කර්මස්ථානට රාග කරන නිසා ඒකෙන් පිටිකක් ආපු ගමන් කන්‍යම් මරණ්‍යම් කියලා විනාශ කරන වනස්සිතවිලි පහල කරනවා ඒක ඇඟ දැඩි කරනවා. මූල කර්මස්ථානයේ දැන් බාධා වුණා. ඒ බාධාව ඇසේ මූල කර්මස්ථානයේ මට බලන්න පුළුවන්ද කියන අහිංසක ප්‍රයත්නෙට ඉඩක් නැහැ. මේ මේ දැඩිවීම මේ द्वේෂය මේ නුරුස්නා ගතිය ආවේ මේ මූල කර්මස්ථානයේම උද්දී ඉඳලා හැඳ වෙනකන් තියෙන්න ඕනේ. ඉඳගත්තු වෙලාවට නැගිටිනකන් තියෙන්න ඕනේ කියලා අපි අර හිතට කවාගත්තා අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්න බුදුරජාණන්සේ කරන දෙයක් නෙවෙයි. එහෙම හිතාන ගියාට කොච්චර දෝ බාධා එනවා. බාධා එනකොට යා ගන්න වචන ටිකෙන් ඉදිරිපත් කරන ස්වභාවයෙන් ඒ කෙරේ දක්වන ආකල්පයෙන් වචන දෙක කියනකොට දන්නවා දැන් මේකට ආශාව මේකට තරහව බහල වෙලා. මේක සදෝෂ වෙලා තියෙනවා. සරාග වෙලා තියෙනවා මේක සදෝෂ වෙලා තියෙනවා. ආන්න ඒ දේ අහගෙන ඉන්න කෙනාට හොඳට තේරෙනවා මෙයාට මේ ආතතිය ඇවිල්ලා තියෙන්නේ අසහනෙ ඇවිල්ලා තියෙන්නේ මේ මතුවෙන අරමුණු කොහෙන් එනවද මොන පදනමෙන් එනවද ඉල්ලලා එන දෙයක්ද අහම්බෙන් එන දෙයක්ද මොකක්වත් නැහැ එන්නකොටම අපි පැති දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි මේක සරාගයි මේක සදෝසයි මේක වීතරාගයි කියලා ඒ අර තෝරන ගතියෙන් තමයි මේ තේරම කුසල් හටගන්නේ මේ තේරුමක් බේරුමක් නැතුව සරාගිත සරාගිත වශයෙන් වාර්තා කරනවා නම් ඒ වගේ මේක අනිත් පැත්ත වීත රාග කියලායි පොතේ සඳහන් වෙන රාගේ නැති එක. ඒ දෙක දකින්න පුළුවන් නම් යෝගාවචර මේ මොන එකක් ආවත් gadu ගැනෙන්නවක් කරප්පන් එන්නවක්වත් ඇලර්ජික් වෙන්නවක්වත් අසාත්මක වෙන්න දෙයක් නෑ මෙන්න මේක ආව මේක ආවේ නෑ ඉච්චරයි. ඒකෙදී රහත් වෙන්න ඕනේ දෙන්න. ඒක නිසා අපේ හිත කොච්චර කුරුවල් වෙලාද තියෙන්නේ අපේ හිත එnde ඉස්සෙල්ලම දේවල් දිහා කොච්චර මනිනවද කොච්චර කිරනවද කිරලි වල මේ කොහෙන්දෝ ආපු එකක් ආපු ගමන් නයෙක් දැක්කා වගේ පොළගෙක් දැක්කා වගේ දූතෙක් දැක්කා වගේ යකෙක් දැක්කා වගේ දකින්න දේර කඩාන පයින් පැනිල්ලෙන් අපි නිකම්ම ආවේශ වෙනවා ඒකට කියනවා කුප්පිට වෙනවා කියලා කුප්ප ගතිය කියලා කුප්ප කියන්නේ කෙලෙස් බුදුරජාණන් වහන්සේ කියන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත ආය කුපිත කරන්න බෑ. රාගය ආවට මගේ හිත කුපිත වෙන්නේ මම මේක රාගයක් ආව කියලා එක දාගන්නවා එච්චරයි. රාගය ආවේ නැත්නම් විතරාගේ හිත ආවයි කියලා එක දාගත්තා එච්චරයි. බුදු මේ එන හිත රාගද විතරාගද. සරාගද විතරාගද කියලා බලනවා මිසක් මේ සරාග හිත වැඩි වුණොත් මට ලකුණු වැඩියෙන් හම්බ වෙයි. විතරාග හිත හම්බුනොත් මට ලකුණු අඩුවෙන් හම්බුනේ කියලා කතාවක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුජානක කියන උඹ ළඟාවත් නෑ උඹලා මෝඩ වෙන්න එපා දරුවනේ. දැන් කායන වසනා වඩලා තියෙනවා සත්තනම්. වේදනාන වසනා වඩලා තියෙනවා සත්තනම්. මේන හිත. එවනම් තමේන අරමුණු කෙරේ තමන්ගේ දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය ඒ විදිහටම වාර්තා කරන්න නම් ඒ කර්මස්ථානාචාර්යවරයා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ගුරුවරයා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. බුදුහාමුදුරුව පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. මේ මතුවෙනදී ඇති හැටිය උත්තරම දේවව තේරුම් ගන්න. එහෙනම් අපි මේක තෝරන්න බේරන්න පෙරන්න යන්නේ නැහැ. ඒ නිසා රහත් වෙනකම්ම කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවේ සුද්ධ කරන දේවල් කියනවා. ඒක නිසා ඒ පරිසම්පදා මාර්ගයේ පොතේ පොතෙන් උපුටලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා මාර්ග නැත්නම් සත්‍යවිසුද්ධියගේ පොත්වල සඳහන් කරලා තියෙනවා. භාවනා කරන කෙනෙකුට නැත්නම් මේ කායानुපස්සනා වගේ මුල් අවදී වැඩ කරන කෙනෙකුට භාවනාව වැටෙන භාවනාව නොමග යන එතන භාවනට අකුල් හෙලන අවස්ථා හයක් පරිපන්ත ධර්ම කියලා. ඒවා නීවරණ ධර්ම වගේ. පළවෙනියෙන්ම තියෙන්නේ අභිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අපේ හිතේ ඉඳපු ගමන් මේ මූල කර්මස්ථානෙම හැමදාම හිටින්නේ නැහනේ. ඒකට බාධාවල් එනවනේ. මූල කර්මස්ථානෙම භාවනාවේ ගියත් අනේ මට කවදාකවත් නැතුව දැන් අන්න අද අරමුණ ඉදිරිපත් වුණා. සතිය ආවා. මට මේ ආලෝක පේනවා, සැහැල්ලු වෙනවා, ආරේ මේ කියනකොට ඒ මතුවෙන දේවල් වලට අභිනතියක්, ආසාවක්, හරියා කියන අදහසක් ආපු ගම මේ ඇතුළතින් හටගත්ත භාවනා හරියෑම නිසා ඇතුළතින් හටගත්ත රාගයක් ඇවිල්ලා සමාධිය කඩලා නොමගට පිටත් කරනවා. නමුත් ඒක යෝගාවචරයට තේරෙන්නේ යෝගාවචර හිතන්නේ කලකට පස්සේ ඔන්න අද තමයි භාවනා හරියි කියලා දැන් අරමුණ පැත්තක දාලා හරියම පිළිබඳ අපු සතුටෙන් උද්දාමයටපත් වෙලා භවනා කඩා ගන්න. ඒකට කියනවා බුදුජාණන් වහන්සේ ඇතුළත නතර වීම කියලා. අපි ගොඩාක් වෙලාවට භවනා කඩා ගන්න පිටත ඇදී යාමෙන් මේ සද්ද වේදනා හිතුලට ගැටීම. ඒ විතරක් නෙමෙයි. අරමුණම හරි ගිහිල්ලා සතිය හරි ගිහිල්ලා ඒකට ඇති වෙන උද්දාමයේම භවනා කරනවා. එතකොට මේ මේවට කියනවා ධම්මොද්දච්ච කියලා. ධර්මේ නිසා ඇතිවෙන අවිසිලිමේ. භවනා හරියෑම නිසා වෙන අවිසිලිමේ. ඉතින් යෝගාවචරය දන්නවනම් දැන් නම් ඊට වැඩිය ඉක්මනට හිත ගියා අරමුණට. බොහෝම ඉක්මනට අරමුණක් තැම්පත් වුණා. මට ඒක පිටිබඳව අභිනත හිතක්. මනාප හිතක්. සතුට හිතක් පහළ වුණා කියලා ඒ ඇති වෙන හිත වෙන කෙනෙක් එකක් වගේ දැක්කලා වාර්තා කරන්න කොච්චර කොච්චර සියුම් නිරීක්ෂණයක් තියෙන්න ඕන. අපේක්ෂා කරන්න බැරි තරම් ලොකු අභියෝගයක් යෝගාවචරයට තියෙන. ඒක ලේසි නෑ කාටවත්. හරියට තමන්ගේ දරුවෙක් හොඳට අධ්‍යාපනය කරලා රැකී රස්සාවක් ලබාගෙන කලකට විවාහ කරගෙන ඒ කටයුතු කරනකොට අම්මටයි තාත්තටයි එන සතුට ඒක සාධාරණ සැපයක් නේ ලෝකෙදී. ඒක කවුරක්වත් නරකයි කියන්නේ නෑ. ඒ වගේම තමයි භාවනාව හරි ගිහිල්ලා දැන් මට අරමුණේ උඟක් වෙලා හිත තියාගෙන ඉන්න පුළුවන් මට අරමුණේ විස්තර බලන්න පුළුවන් මට පහසුකම් දැනෙනවා සැප දැනෙනවා අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා චිත්ත ශක්තිය වැඩෙනවා කියලා කියනකොට ඒ යෝගාවචරය ඉතින් එමේටම අභිනතියට හිත ගිහිල්ලා රාගයටපත් වෙලා සමාධිස පරිපන්තෝ සතියත් කඩා ගන්නවා සමාධියත් කඩා ගන්නවා මේක ඕනෑවට වැඩිය අතිධාවනයක් නැත්තම් අතිරේක එස්ටිමේටුවක් කරන්න කියලා වෙට අමාරුවක් බව මම මේව කියන එක හරිද මන්ද සමත ගුරුවරයා කවදාවත් කියලා දෙන්නේ. විපස්සනා ගුරුවරයා නම් ටොක්ක්ක් කනලා කියනවා. ඔය නොමග ගිහිල්ලා තියෙන්නේ. ඔය අරමුණ දිගේ අල්ලගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා ඒ යෝගාවචරයට එහෙම ටොක්ක අනිනකොට අපේ ලොකු ස්වාංශය දීලා තිනවා යෝගාවචරය හිතනවලු මේ ස්වාමීන් වහන්සේට කවදාකවත් මෙහෙම එකක් වෙලා නැහැ ඊරිසියාව තමයි මේ තියෙන්නේ මට මේ යන පාරේ යන්න දෙන්න ගහනවායි කියන. එහෙම තමයි අපේ හිත අපිව සාධාරණීකරණය කරන්නේ. නමුත් ගුරුරයිට කලින් ගිහිල්ලා දන්නවා පුංචි කාලේ ගොඩක් සීනි කෑවොත් දත් සවුත් වෙනවා කියලා. ඒ නිසා සීනි දෙන්නේ අම්මලා දාපලා. ඒ සීනි රස නැති නිසා නෙවෙයි. පොඩි දරුවෝ කැමති සීනි කන්න. නමුත් දත් සවුත් වෙනවා. ඒක නිසා මේ සරාග හිත ඇති වෙනකොට මේ වචන දෙක තුන හතර පහ වාක්‍ය දෙක තුන හතර පහ එක ආරයට යනකොට තේරෙනවා දැන් කාලා. ඉතින් කිව්වොත් මේ සරාග හිත නිසා අපිට දැන් මූල කර්ම හතරේ මතක නැතිලා නේද ඉන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව් මතක නැතිලා ඉන්නේ කියලා. ඒක තමයි යෝගාවචරයට කරකොලත ඇරියා වගේ මතක් වෙන්නේ. කවදා හරි හිතනද එහෙම ගුරුවරයෙක්ගේ පෙළඹීමක් මෙහෙවීමක් උපදේශයක් නැතුව Tamanටම භාවනා කරනකොට මේ භාවනා අරමුණ හරියෑම නිසා මගේ හිත සරාගමත්‍රමුණපත් වුණා අභිනත පැත්තට ගියා දැන් මේක දිගේ වැඩිපුර ගියොත් මම පාරෙන් පිටපයින් එතකොට මම හෙලකට වැටෙන්නේ ඒ බව දැනගෙන වහාම නැවත පාරට ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඇතුළතින් එනවනම් ඒකට අපිට කියන්න පුළුවන් චිත්තානුපස්සනාව ඉන්නේ යෝගාවචරයේ එයා දන්නවා දැන් ඇදිලා යන්නේ නතු වෙලා තියෙන්නේ ආශාවකට භාවනා හරියෑමක් නිසා මේක එයාම ක්ලච් එක බ්‍රේක් එක පාගලා පාරෙන් එළියට ඇදලා එන වාහනයක් නතර කරනවා වගේ කරගන්න පුළුවන් නම් ඉතින් බුදුරජාණන්සේ දන්නවා මෙයාට වැඩි කල් භාවනා කරන්න ඕනේ නැහැ මෙයාට ධර්ම වැටෙනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ සුඛයම බලාපොරොත්තු භාවනා කරනවා නම් එහෙම නැත්නම් මමය ලොකු කරගෙන භාවනා කරනවා නම් මාන්‍ය ලොකු කරන භාවනා කරනවා නම් ආශාව තෘෂ්ණා මුල් කරන භාවනා කරනවා නම් එයා කවදාකවත් හිතෙන්නේ මේ මතුවෙච්ච සරාග හිතේ අරමුණ හරියෑම නිසා මතුවෙච්ච සරාග හිතේ වංචක ධර්මයක් තියෙනවා කියන. ෂටගතියක් තියෙනවා කියන. මායාවී ගතියක් තියෙනවා කියන. මේ භාවනා කරනකොට පැමිණෙන භාවනා හරියෑම නිසායි කියලා හිතමු. මේ සරාග හිත සරාග හිත වශයෙන් දැනගන්නවා කියන වචනේ හිතන්න එපා. අපි මේ තේරවාද ශාසනයෙන් පිට මොනම ශාසනයකවත් මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් මෙච්චර ලස්සන පිරිසුදු කියලා දීලා නැහැ. ඒක නිසා අපි මේ බුදුහාමුදුරුවන්ගෙන් හරි එහෙම ටොක්කක් ඛණ්ඩ ගුරුවරයෙක්ගේ හරි ටොක්කක් ඛණ්ඩ කොච්චර පින් තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර දුෂ්කරතා හරහා ගිහිල්ලාද ඒ සරාගහිත සරාගහිත බව තේරුම් අරගෙන අනින ටොක්ක පවා ඛණ්ඩ පින් තියෙනවා. ඒ නිසා කර්මස මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා. මෙහෙම පටලවා ගන්න යෝගාවචරයට හොඳට හිල් වෙන්න තොක්කක් අනින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යෝගාවචරය පින්වන්ත කෙනෙක්. විශාල ගමනක් ඉදිරියට ගිය කෙනෙක්. එයා එතකොට කාය පිළිබඳව සතිය තියෙනවා. මාතාපි සම්පජානෝ සතිමා තියෙනවා. මේ විදීම් පිළිබඳව දන්නවා. විදීම් වලට නතු වෙන්නෙත් නැහැ. භාවනා හරි ගිහිල්ලා සුඛ වේදනාව ආවත් එයා දන්නවා සරාග හිත සරාග හිත වශයෙන්. එතකොට එයා අඩු ගානේ වාක්‍ය තුන හතරක් ගිහිලා කියනවා මට දැන් නම් තේරෙනවා මගේ හිත උද්දාමයටපත් වෙලා අති ධාවනයකට නැත්තම් වැඩිපුර Taman ගැන ඕනට වැඩිය චරිත සාහිතික දීගෙන යන ගතියක් කියලා තේරුම් ගත්තා නම් අපි ජීවත් වෙන ලෝකේ අපිට අම්මලා තාත්තලා මොනවද කියලා දීලා තියෙන්නේ කියලා හිතෙනවා. අපි ඉස්කෝල වල පන්ති පාඩම් වලට ගිහිල්ලා මොනවද හම්බ කරලා තියෙන්නේ කියලා හිතනවා. හම්බ කරපු හැම දෙයක්ම ආයෙට යනවා. මොකද මේ සරාගේ වැඩි කරන්නනේ අපි මේ අධ්‍යාපනය ලැබුවේ. මේ සරාගේ වැඩි කරන්නේ අපි සල්ලි හම්බ කරේ. මේ සරාගී ගතිය වැඩි කරන්නේ මේ සමාජ මට්ටම් ඉල්ලුවේ. ඉල්ලන්න ඉල්ලන්න ඉල්ලන්න අපි ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රകൃතියෙන් කොච්චර උඩ ගිහිල්ලාද හයිඩ්‍රජන් ප්‍රෝබ් බැලුමක් වගේ. ඉතින් උඩ ගිහිල්ලා උඩදී ඩෝ ගාපුවාම කෑලි කොහෙද කියලා හොයන්න බෑ. අද ජනමාධ්‍ය පුම්බලා අහස්කුරු වගේ උඩට යනවා චෝස් කාලක ඩෝ ගන්න උඩට ගිහිල්ලා ලෝකයා ඔක්කොටම පේනවා හෙල්ඩුවෙන් ඉන්නේ කියලා වැටෙනකොට කෑලි කොහෙද හොයන්න බෑ ඉතින් ලැත්තනම තේරුම් ගත්තනම් මේ භාවනා හරි තමයි සතිය තමයි අරමුණට නතු වෙලා තියෙන බව හැබැයි නමුත් මෙතන මතු වෙලා තියෙන රාග හිතක් කියලා ඒ යෝගාවචර තේරුම් ගැනීම සඳහා යෝගාවචරය පිළිබඳ ලොකු විශ්වාසයක් බුදුහාමුදුරන් තියෙනවා සාරිපුත්තු සාන්තර තියෙන. හැබැයි යෝගාවචරයට නැහැ. යෝගාවචර හිතන මේ වෙලාවේදී මට කවුරුට උදව් කරන්න ඕනේ. කමටහන සුද්ධ කරන්න ඕනේ. ඇත්ත එහෙම තමයි. නමුත් සමහරු ඉන්නවා මේක ටක් ගාලා අල්ලනවා. ඒ ඇත්තන් කියන උග්ගටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ආදි වශයෙන් මෙහෙම කියනකොටම තේරෙනවා දැන් ගිහිලා පිටපොට තියෙන්නේ එහෙම නැත්නම් පොඩ්ඩක් ඉඟියක් කරනකොට නිකන් ඇහක් ගන්නකොටම තේරුම් ගන්නවා රයිට් මට ගුරුවරයා මෙන්න මේක තමයි කියන්නේ කියලා. සමහරට බයවන්න කන රත් වෙන්න ගහලා වෛරපර විචින්න ගහලා හොම්බ බිම උලලා මට්ටම් කරනකම් තේරෙන්නේ නැහැ මේ ගුරුවරයාට වයර් මාරු වෙලා ඊර්ෂ්‍යාවේ ඒගොල්ලෝ භාවනා කරලා නැතුව මම භාවනා කරනකොට වරද්දන්න හදනවා කියලා ඒ නෙయ్య පුද්ගලයාට උගාක් මෙතනදී කල්ැතුව මතක් කරලා කියන්න වෙන භාවනා හරිය ගියත් වැරදි, වැරදුනත් වැරදි, ඇති හැටි කියමනෙන් විතරයි ගොඩ එන්න පුළුවන්. ඉතින් එතකොට මේ යෝගාවචරය මේ සරාග වෙන්න ඔක්කොම කාරණා තියෙදි අරමුණ හරි ගිහිල්ලා බාධාවකුත් නැ ලස්සනට යන වෙලාවේදී ඒක පිටිබඳව රාගය පහළ නොකර මේක මගේ වැඩක් නෙවෙයි හේතුඵල ධර්මයක් මේ හේතුඵල හමුනෝ කාටත් මේක වෙනවා ඒ නිසා මට පුද්ගලිකව ආඩම්බර වෙන්න දෙයක්වත් මේ දෘෂ්ටියක් ඇති කරන්න ඔක්කත් මාන්නයක් ඇති කරන දෙයක්වත් තණ්හා ඇති කරන දෙයක් නෙවෙයි කියලා තේරුනොත් විතරාග හිතක් කියලා කියනවා. ඒක ඒ ඒ විතරාග හිත හිතලා ගන්න පුළුවන් එකක්ද? ඉබේ සිද්ධ වෙන එකක්ද කියන එක සම්පූර්ණ මාතෘකාව. සම්පූර්ණ විවෘත මාතෘකාවක්. රාගේ එනකොටම තමන්ම තේරුම් ගන්න නෑ නෑ මේකෙදි මේ යහට යන්න නරකයි. මම මූල කර්මස්ථානේ බලන්න ඕනේ පිටපොට යනවා. ඉරියව බලලා ඕනට වැඩිය මං ගැන පුම්බන්න යන්න නරකයි කියලා ඒක සංස්කාරිකව එනවනම් ඉබේම Tamanට එනවනම් ඒ යෝගාවචරයට ඕන ධර්ම ආරක්ෂාව තියෙනවා. නමුත් ටික වේලාවක් කවුරු හරි පොඩි තට්ටුවක් කරපුව ගමන් ඉංගියක් දීපු ගමන් තේරෙනවනම් තාම සසංකාරිකයි. හැබැයි ඒත් යෝගාවචරයට ගැළවුමක් තියෙනවා. නැත්තම් ඕක දිගේ තොරන් ගහගෙන ඕක දිගේ ප්‍රපංච කරගෙන ඕක දිගේ කතන්තර ගොත කොටා ඕකම දවල්ට කාපු හරකා රැට වමාරා කන්නාසි ඕකම කතා කරලා හිත හම්බුෙන්නේ නැති වෙච්චාම ඉච්චී මැරෙන්න ඊයේ නම් ස්වාමීන් වහන්සේ මට මෙහෙම වුණා ඇයි අද මේක නාවේ? පමණ රෑ එකට දෙකට පණිවිඩ එවනවා හදිස්සියෙම මෙන්න මෙහෙමයි ස්වාංශය ඊයේ නම් හර ගියා අද හර ගියේ නෑ මට පොඩ් පැයක් දෙකක් ඇතුළත ඉක්මනට උත්තරයක් දෙන්න මේ බබා හම්බෙන්න කිට්ටු වෙලා. ඒ තරම් අර එක දවසක් හර එක අනවශ්‍ය විදිහට සරාගීව හිතපුවාම කිව්වොත් මේ නෑ හෙට උදේ වෙනකොට ඉන්නකො පොඩ්ඩක් අටම තටම බබා හම්බ වෙනවා හම්බෙයි කිව්වොත් තරහ වෙනවා බෑ බෑ බෑ මේ දැම්මම ඇවිල්ලා වින්නපු ගම කරන්න මට මේක ආදලා දෙයි කියලා. ඒ කියන්නේ අර පළවෙනි මට්ටම් දෙක යාට තේරෙනවා කායන පසනාව තේරෙනවා. වේදනානුපස්සනාව තේරෙනවා චිත්තානුපස්සනාව මට්ටමේදී ඊවසන ගතිය නැහැ. හැබැයි මේ කතා කරන්නේ දක්ෂ යෝගාවචරය කියන්නේ. ඒක ගැන සැක හිතන්න එපා මේ සාමාන්‍ය ලෝකයා ගැනවත් මේ කාමයට ඇදෙන කතිය නෙමෙයි මේ කතා කරන්නේ. ඒ යෝගාවචරයටත් හිල් වෙන්න තොක්ක කනින්න වෙලාවක් එනවා. උත්තර ඝන රත් වෙන දෙකක් අහන්න වෙලාවක් එනවා. ඒ සමහරලාට වරදොල තේරුම් ගන්නත් ඉතින් මම නම් දකලා තියෙන්නේ වරදොල තේරුම් ගන්නව අඩුයි වගේ කන රත් වෙන ගහන්න ගහන්න ආශ්‍රය කරනවා ප්‍රශ්න එනවා අඩුයි ගහන්නයි තියෙන්නේ මට්ටම් වෙන්න ගහන්න ඒකට තියෙන හොඳම භාවනා ක්‍රමය තමයි සෙන් බුද්ධාගම ඒ සෙන් බුද්ධාගමේ යම් හේයකින් එහෙම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා එම් ප්‍රකාශයක් කරපු ගමන් කම්බුලට ගහන්නේ තරු විසි වෙන්නේ ගහනකොටම තමයි තේරෙන්නේ අඩේ මම මේ කවුරුත් එක්කද මේ කතා කරන්නේ මොකද්ද මේ උනේ කියලා. ඒ ගුරුවරු ඒ ශිෂ්‍යයාට පාඩම දෙන්නේ මේ සම්ප්‍රදාන කුලව ආශිර්වාද කරලා පිරිත් නූල් ගැට ගහලා නෙමෙයි කන රත් වෙන්න දෙයක් ගහලා තමයි ඒ භාවනා ක්‍රමෙ තිබිලා තියෙන්නේ. මට හරි ආසාවක් තිබ්බා. ඒ කියන්නේ මුල් කාලේ මම මේ බුද්ධ ආගමට ඉපදිච්ච එකෙක් නෙමෙයි. විද්‍යාවල් අනම්මනම් පිස්සු කෙලකල හිටපු මිනිස්සෙක්. ඔය ඉස්ලාම කියවේ සෙන් බුද්ධහග පොත් ටික. පුස්තකාලේ අලුතෙන් ආපු පොත් කියලා. මේක කියවනකොට මට තේරුණා මේ අපි යන වටවලල්ලේ කතාවක්. මේකේ නෑ. මේකේ තියෙන කෙලින්ම විප්ලවීය වැඩසටහනක්. මේකේ තියෙන කෙලින්ම රැඩිකල් වාදී වැඩසටහනක්. ඉතින් මේක කිව්වට පස්සේ මම ගුරුවරු කීප දෙනෙක් ඇසුරු කරා. ඒ හැම ගුරුවරයෙක්ම නිකන් සාන්ත, දාන්ත, තීන්ත කූඩුව බණ කියනවා මට මට මිලෝ හටනක් තේරෙන්නේ. මට ආසාවක් තිබුණා කවදද මට සෙන් ගුරුවරගේ කම්බුල් පාරක් කන්න පුළුවන් වෙන්නේ කියලා. අත් දිගහැරලා ගහන්න පුළුවන් විශ්වසනීය ගුරුවරු කොහෙද ඉන්නේ කියලා. ඇත්තට මේ ඒ ආසාව ඉෂ්ට උනේ නෑ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඥානාරාම ස්වාමීන් කියන්නේ papu අත ගාලා මම ශාන්තව. බුරුම ගියාට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ මුකුත් නෑ දෙන්න ගත්තාම තට්ටපට තට්ටපට ගහලා එහාට මෙහාට ගහනකොට තේරෙනවා මේ උන්වහන්සේ කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා. එම ශිෂ්‍යයෙකුට එහෙම ගහලා හදන්න ගන්නෙත් නෑ. සාමාන්‍ය ශිෂ්‍යෙක් ගන්නෙත් නෑ පන්තියට. ගන්න හොඳට කාගෙන ඉන්න කෙනෙක්. එතකොට දන්නවා මෙයාට දැන් සතිය තියෙනවා. කායනුපසනාවක් තියෙනවා. වේදනානුපසනාවක් තියෙනවා. හැබැයි මුල චිත්තානුපසනාව හදන්න ඕන කියලා ගත්තොත් වේවල අතේ තියාගෙන තමයි පටන් අරගන්නේ. දෙක තුන ගහනකොට මම යන්න හදනකොට මම කිව්වා බුද්ධ සීල ස්වාමීන් වහන්සේට මම යන්න හදනවා පුරුමේ අඬන්න ලැහැතිනම් ඵලයන් මමත් කරලා තියෙනක දවස් 10ක් මැලේසියාව වල කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. කෙටිම්ම කැත්ත ගත්ත කැපුවා. ඉතින් එහෙම දෙකක් තුනක් වදිනකොට මට හිතුණා සද්ධර්මයේ කොච්චර සජීවීද මේ ධර්ම කියලා දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කොච්චර විශ්වාසයකින් මේවා කියලා දෙන්නේ කියන එක තේරෙනවා. අපි වචනේ වරද්දපු ගමන් ව්‍යාකරණේ වරද්දපු ගමන් අපි මේව පිළිබඳ අති අධිතක්ෂිරවට ගිය ගමන් හරියටම කපනවා ගානට තියලා මෙතනින් එහාට ඕනේ මේක හරිය මෙතනින් එහාට ඕනේ කියලා. එතකොට තේරෙනවා මේ ශාන්සල කොච්චර භාවිත මනසක් ඇති කෙනෙක්ද අර කියන වචන දෙකෙන් අර ඉදිරිපත් කරන තොරතුරු වලින් දන්නවා මෙතෙන් දෙනකන් හරි මෙතනින් එහාට වැරදි. ඉතින් අපි හරියට තේරුම් ගන්න ඕනේ මෙතෙන්දි ගහන්නේ මෙතෙන්ට එනකන් හරි මෙතනින් එහාට වැරදි. එක දවසක් මම ඊට ඉස්සෙල්ලා ඇත්තටම යන්න ඉස්සෙල්ලා ලොකු ශාංශය හම්බෙලා ඔය ආනපාන සති දෙවෙනි කොටස ලියලා ඉවරච්ච ගමන් තමයි මම බුරුමේ ගියේ. ඉතින් ඒ පොත කියවන වෙලාවේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ හදපු ඥාන්සෙන් එහෙම නැත්නම් භාවනා කරනකොට ලැබෙන උපදෙස් මුළු ලෝකෙම තොරතුරු එකතු කරලා ඒ ශාංශයේ ගුරුතුමන්ට අත්පොතක් තිබුණා. ඒ අත්පොත හංගලා තියාන හිටියේ මහසි ක්‍රමේ දේව රහස් වාගේ නැත්තම් ආය වේ රහස් වගේ. ඔබට කොහොම හරි ලංකාවෙන් ගිය කෙනෙක් උස්සලා මෙහෙ ගෙනල්ලා ෆොටෝස්ටැට් කරලා නැත්නම් ඒ දවස්වල ටයිප් කරලා සිංහලට දාලා කීප නමක් ගුරුවරයෙක් තිබ්බා. ඊට පස්සේ ලොකු ශාංශ මට පොතක් පෙන්ලා කිව්වා. මේක කියව ගන්න. එතකොට ආනාපාන සති පොතට මෙන්න මේකෙන් ගන්න කියලා උද්දෘත. ඉතින් ගන්නකොට මම දැක්කා මේ මේ ඥානවල මේ මේ ආලෝක පහල වෙනවා මේ මේ ඥානවලට මේ මේම වෙනවා. එන තොරතුරු නිකන් මුරුක්කු වගේ බොම්බයි මුටයි වගේ පැණි බේරෙනවා. කියෝ කිව ඉඳලා මමත් ගිහිල්ලා දවසක භාවනා කරනකොට හරි අමාරුයි ඉන්නත් අමාරුයි හරිම සැරයි භාෂාව තේරෙන්නේ නැහැ කොහොම හරි දවසක මට හොඳට ඒ භාවනා හරි ගිහිල්ලා දැන් ඉතින් ආලෝක පෙනිලා උඩ පාවෙලා ඉතින් මම හොඳ ෂෝක් වාර්තාවක් කරන්න ගිහිල්ලා කියෙව්වා මම හොඳට බලන් හිටියා පරිවර්තකයා කියවනවාද කියලා. මොකද මට පොඩ්ඩක් බුරුම පුළුවන්. කියවනකොට සයිඩුගේ මූණ බලන්න වෙපයි කියලා. තියෙන මම දැක්ක දන්නකොට නිකන් වැස්සන්තකාරය වගේ නිකන් මූණ ටිකක් නිකන් වෙයිබර වෙන ගතියක් දැක්කා මට හිතා ගන්න බෑ. එහෙන රිපෝට් එකක් දුන්නා මට. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ඊට පස්සේ මේ පරිවර්තකයා මට කිව්වා උඹ එරිලා ඉන්නේ කියලා කියනවා කියන්නේ. මේ එරිලා ඉන්නේ කියලා කියනවා කියලා. මම මුණදියා වැලව බනෝට එරිලා තමයි මුණ ඒ වගේ හදාගෙන කිව්වේ. ඊට පස්සේ කිව්වා මේ Tamanne මේ කරගෙන යන භාවනාව පිළිබඳ ආසාව පහළ වෙලා සරාගහිතක් පහළ වෙලා මූල කර්මස්ථානේ අමතක වෙලා තියෙන්නේ මේ Taman ගැන ලොකු වර්ණාවක් මේ කරන්නේ. මේකට බුදුහාමර කියන්නේ ඇතුළත නතර වෙනවා කියලා පරිසං වෙන්නේ කිව්වා. ඉතින් මම මෙතෙක්කල් දීපු හොඳම භාවනා වාර්තාව හැබැයි කිව්වා you are bogged down. ඔබ එරිලා. ඇවිල්ලා බලනකොට වේදනා සංයුත්තේ පළවෙනිම සූත්‍රය බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. භාවනා කරනකොට ඇතුළත නතර වීම කියලා එකක් තියෙනවා. පිටත විසිරී යෑම කියලා එකක් තියෙනවා. පිටත විසිරී යෑම කියලා කියන්නේ ශබ්ද වේදනා හිතිලට එන ද්වේෂය. ඇතුළත එරෙනවයි කියලා කියන්නේ භාවනා හරි ගියාට පස්සේ මූල කර්මස්ථානයත් අමතක කරගෙන දැකපු ආලෝක දිහා බල බල ඉන්නවා. අර දැකින සහැල්ලු ගති දිහා බල බල ඉන්නවා. කයට දැනෙන පහසු ගැන බල බල ඉන්නවා. මේ කොහෙන් පටන් ගත්තද කොහෙද ගියේ කියලා අතපත නැති වෙනවා. කරකොල අතෑදියා වගේ. අන්න ඒක අඳුනගන්න ගුරුවරෙක් උදව් කරනවා. නමුත් කවදාද හිතන්න Tamando පුළුවන් වුණා නම් ඒ මිනිස්සයා දවසක වචනයක් කතා කරනකොට කාට කතා කරන්න කොච්චර පරිස්සමෙන්ද කියලා. මේ අන්ධහැර පාණ්ඩයක් නැහැ, කියා පාණ්ඩයක් නැහැ. දන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සු අහනකොට. ඒ මිනිසුන්ට තේරෙනවා මේ අපි කියාගෙන යන එක මේ අන්ධහැරයක්ද, කියාපෑමක්ද, නැත්නම් කිව යුතු පණිවිඩය මොකද්ද, කොච්චරක් ආලවට්ටක්ද කියලා. කොච්චරක් අතිශෝක්තිද කියලා. අපි පණිවිඩවල, අපේ වචනවල අතිශෝක්තිය අයින් කරාට පස්සේ ගණ්ඩම දෙයක්. අපිට තේරෙන්නේ නැහැ මේ දෙන්න හදන පණිවිඩය මොකද්ද කියලා. තමන් ආලවට්ටම් දානවා. ඒවට අපි සාහිත්‍ය සම්මාන දෙනවා. Nobel prizes දෙනවා. මැග්සීසේ සම්මාන දෙනවා මේ ආලවට්ටමට. ඉතින් කොහෙද යන්නේ? රට කොහෙද යන්නේ? මිනිස්සයා කොහෙද යන්නේ? රචනය කොහෙද යන්නේ? sannivedanaya කොහෙද යන්නේ? ඔක්කොම එකතුලා අර මිනිස්සයා පුම්බනවා ඌත් කාලා. අනික් මිනිස්සුත් පුම්බනවා. ඉතින් මේ මිනිස්සුත් ඉවරයි ඔක්කොම ඉවරයි අහස් කුරපත්තු කරා වගේ උඩ ගිල ඩෝං ගාන එක තමයි වෙන්නේ. කිසිම තෙතක් කිසිම අනුකම්පාවක් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයට කිසිසේත්ම මේ ගැන හැඟීමක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති. බුදුරජාණන් වහන්සේට විතර තව කෙනෙක් ඔසවා තබන්න පුළුවන් එක වචනේ ඔසවා තමන් තරම් පුළුවන් ශ්‍රේෂ්ඨ උත්මෙක් ලෝකේ නැහැ. නමුත් උන්වහන්සේගේ ගුණකඳත් එක්ක බලනකොට ඕනම කෙනෙක් පහත්කල සලකන්න පුළුවන් ගතියකුත් උන්වහන්සේට තියෙනවා. නමුත් කවදාකවත් බුදුරජාන් වහන්සේ කෙනෙකුගේ ඇති ගුණය ඇති හැටියෙන් කියන මිසක් අපුඹල වෙන්නට යන්නෙත් නැහැ. අව탁සීරු කරන්නෙත් නැහැ. ඒ නිසා වචනවල විශේෂණ පද ඊටාම ප්‍රවේශයෙන් පාවිච්චි කරා. ඉතින් මේ දිනදා කෙලවැක් කරන කතා කර කර ඕන නැති දේවල් කතා කර කර හැමදේම පුබ්බලා කතා කරන ගියාම Tamanට සරාග හිත නිතරම කරදර කරනවා. ඒක නිසා මේ වේදනාවල් විශේෂයි විඳි විශේෂයි උනට වැඩි එළඹ පෙළඹ වාසය කරන එක අනිවාර්යම කාමසුකල්ලි කාණුවකට වැටෙනවා. යට රාග හිත වැඩි. අද මේ තියෙන ආර්ථික ක්‍රමයේ දේශපාලන ක්‍රමයේ අපි යන්න හදන මේ යටිතල පහසුකම් සහ මේ sannivedana ක්‍රම හරහා අනිවාර්යයෙන්ම අපි ගිහිලා තියෙන කාමසුකල්ලිකාණ යෝගය. අනිවාර්යයෙන්ම අංශභාගය. අනිවාර්යයෙන්ම එකතන කරගෙන බල්ලෙක් වගේ වලිගටේ කරගෙන. ඒ මනුස්සට කිව්වොත් උඹ ඉන්නේ කාමසුකල්ලිකාණ යෝගය උඹ ඉන්නේ ආති පරිභෝගිකත්තේ පිටිමැහිල කරපන් කියලා. කාටවත් ඒගොල්ලෝ හිතන මේ ඊර්ෂ්‍යාව උන්ට නැති නිසා අපි කියන එකටත් ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඒ මනුස්සයෙකුට රාග හිතක් පහළ වුණාම සරාග හිත යාට තේරෙන්නේ නැහැ. එයා හිතන එක යුතුයකම කියලා. මම මේ දඩුවන් කෙරේ වස්තුව කෙරේ කර යුතුයකම් කියලා. නමුත් භාවනාවේදී හරියට මැද දැනගෙන සරාගහිත සරාගහිත විතරාගහිත විතරාගහිත කියලා තේරුම් ගන්නවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මන්දියා බලන්නේ කොහොමද? ඒ විදිහට මට පුළුවන් ද මන්දියා බලන්න. ආර්යයන් වහන්සේ නමක් සාරිපුත්‍ර සාංශේ මයි දිහා බලනකොට කොහොමද? ඒ වගේ මට පුළුවන් ද මන් දිහා බලන්න. එහෙමනම් මාත් සාරිපුත්‍ර හාමුදුරුවෝ වගේ තමයි. එහෙනම් මාත් බුදුහාමුදුරුවෝ වගේ තමයි. අපිට නෑ නෑ උන්දලාට විතරයි මයි දිහා බලන්න පුළුවන්. අපි නම් කෙලෙස්. අපි නම් ඉතින් ඔය මේ වැරද්ද ගත්තට කමක් නැහැ කියලා. නමුත් මේ චිත්තානුපස්සනාවට යනවනම් ඒකේනා පාවිච්චි කරන වචන ඒකේනා ඉදිරිපත් කරන හැටි යොදන විශේෂණ පද හැම එකක්ම හැදෙනවා. ඒ නිසා පණ්ඩිතාරාමේ ඉන්නකොට අවුරුදු දෙක තුන වචන හදනවා ඉදිරිපත් කිරීම හදනවා ව්‍යාකරණය හදනවා හැසිරීම හදනවා මාව මගේ හැසිරීම නම් හදන්න බැරි වුණා පණ්ඩිත සාන්තර මම තාමත් ඕලොමල ගතිය තමයි තියෙන්නේ හැබැයි කියන දේ මෙන්න මේ විදිහට කියපන් කියන එක තමයි මුළු ලෝකෙම මම දැකලා නැහැ එච්චර කෙනෙක් හරියට වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්නේ ඒ නිසා මේ සරාග හිත කෙලින්ම අත්කිලමතාන යෝගයට සම්බන්ධයි. අපි ගත කරන කාම ජීවිතය අපි මොනම විදිහකින් අනුමත කරනවා නම් අපිට සරාගහිත පහළ වෙච්චාම සරාගහිත කියලා අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේ වෙනුවට විතරාගයක් කියලා වෙන පැත්තක් තියෙනවා කියලා අපිට අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට වේලාවක සිද්ධ වෙනවා මයි දිහා මට බලන්න බුදුහාමුදුරු මන් දිහා බලන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ දිහා බැලුවොත් කොහොමද පේන්නේ කියන කතාව කමඨාන් වාතාව ඉදිරියපත් වෙන්න. උදම්මනට දෙයක්වත් නෑ අපිට මොකද හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මයක හරියයි කියලා උදම්මනන්න හෝ වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන දෙයක් නෑ. යෝගාවචර චිත්තානුපස්සනාව දන්නවා. දන්නේ නැහැ කියලා මරන්න වටින්නේ නෑ. දන්නේ නැහැ කියලා ඉසකසා දාන්න වටින්නේ නැහැ. මොකද අපි පටන් ගන්න තැනේදී අපිට කායනුපසනාවක් තිබුණේ නැහැ. වේදනානුපසනාවක් තිබුණෙත් නැහැ. කයි වෙලාවක හරි කායනුපසනාව වේදනානුපසනාව හරි ගියා නම් මේ චිත්තානුපස්සනා කොටසට යනකොට මම මේ කතා කරන දේ රාගයට නතු වෙලාද තියෙන්නේ ද්වේෂයට මත් වෙලාද තියෙන්නේ කියන එක නිතරම අවධියක් තියෙනවා. ඒක නිසා යම් තැනක සරාග හිත පහළ වෙනවා නම් ඒ හිතේ හැම පොඩි ලාභයක් තියෙනවා. අඳුන ගන්නවා. මොකද සරාග හිත තියෙනකොට සදෝස හිත පලාතක නැහැ. සරාග හිතට සදෝස හිතත් එක්ක ඉන්න බෑ. එක එක ගුහාවක සිංහයෝ දෙන්නෙක් ඉන්නේ එකයි ඉන්නේ. නිසා දැන් Tamanට සරාගිතක් ආවනම් තේනවා දැන් මට ද්වේෂයක් නැහැ. ආයි මට මෛත්‍රී කරන්න ඕන කමක් නැහැ. දැන් සරාගේ තියෙන නිසා සරාගේ පැමිණෙනකොට සරාගේ වශයෙන් හඳුනා ගන්නකොට සෙල්ලක්කාරකමකුත් තියෙනවා. දැන් මට ද්වේෂය නැහැ කියලා. ඒ වගේම යම් වෙලාවක අපිට රාගෙන්මත් වෙලා රාග රාග රක්ත වෙච්ච වෙලාවක අපිට ඒකට ද්වේෂයක් දාගන්න පුළුවන් නම් එතෙන්දී රාගේ නැති වෙනවා. නොකරන්න ගිහිල්ලා අතපය කපා ගන්න එපා. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ රාගයක් ඇති වෙලාවේ පොඩ්ඩක් ද්වේෂය පොඩ්ඩක් දාලා බලන්න නිකන් මාළුවට බත් කනකොට ලුණු මිරිස් ටිකක් දාගන්න. ලුණු දෙහි පොඩ්ඩක් දාගත්තට පස්සේ පදමේ ඉන්නේ. ඒකම ද්වේෂයක් ආපු වෙලාවට පොඩ්ඩක් සරාගෙහෙත පොඩ්ඩක් දාලා බලන්න. සමහරුන්ට ලුණු දෙහි ගෑවුනා වගේ ටික පොඩ්ඩක් අප්සෙට් වෙන වෙලාවකුත් එනවා. හැබැයි මේ අත්‍යත් කියලා තියෙනවා නම් යාට කායනුපස්සන වැටිලා නැහැ තාම. වේදනානුපස්සන වැටිලා නැහැ. නිසා මෙතෙන්ට ගියාට පස්සේ රාගේ ద్వේෂයෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ద్వේෂය රාගෙන් පාලනය කරන්න පුළුවන්. ඒකට තමයි මේ මේ හිතත් එක්ක මේ ආර්ය පරිශ්‍රණය කර කර බලන්න පුළුවන්. කොයි වෙලාවක හරි බුම්මනාප හොඳ සුවයලවන අදහසක් ආවම ඔය ද්වේෂය පොඩ්ඩක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. මුදුවටම ද්වේෂය ඇවිල්ලා මේ මනසට මු මරන්න ඕන කන්න ඕන කියලා තද කරන වෙලාවේ රාගේ පොඩ්ඩක් දාපු ගමන් මේක මෙලෙක් කළා යනවා. මේ දෙන්න ඉන්නකම් ඔය රාග ද්වේෂමෝ ඉන්නකම් කවදාවත් නිින්ද යන්නේ මේ දෙන නැති වෙච්ච ගමන් බබාදොයි. ඒකේන දවසේ තමයි හරිම ජොලි වැඩි දැන් භාවනා කරලා භාවනා කරලා කොයි වෙලාවක හරි රාගහිත ද්වේෂිත පොඩ්ඩක් ඇල්මරා ගත්තොත් පොඩ්ඩක් හේම කරගත්තොත් සක්මනේදිත් ඉදිබඳ වෙනවා. සක්මනේදිත් ඉදිබඳ වෙනවා. එහෙම පැද්දෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? ඔයන්න බෑ අන්ද අන්ද මන්ද වෙන්න පටන් ගන්නවා. පර්යංකේදිත් ඉදිබඳ වෙනවා. ඉතින් අර ඊලන්දාරිය කියලා භාවනා කරනකොට මේ භාවනා කරන උගක්ලට වැක්කිරන මූඩ් එකේ ඉන්නේ ආරාබිකාරයට කියන ලැබුණා. ඔබ මේ ඉඳගෙන පුදිය ගන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා ලැබුණා. ඉඳගත්ත ගමන් බබා දොයි. අපිට සාමාන්‍ය ඉඳගෙන බුදියන්න බෑනේ. අපිට හිත ගන්න ඉඳ ගන්න කොටයක් තියෙනවා. දැන් භාවනා කරන කරන්නේ ඉඳගෙන බුදියන ක්‍රමය දන්නවා. ඒ මොකද භාවනා කරන නිසා වර එක මේ රාගය සහ ద్వේෂය පොඩ්ඩක් ඔලෝපාත් කරනවා. එතකොට සමෝහිත එන්න පටන් ගන්නවා. එයත් එන්නේ නොකිය නෙවෙයි. එයත් එන්නේ පිළිවෙලට එන්නේ. ඒක නිසා කවදා හෝ දැන් මම රාගජනකයක් කියලා හිතුවම එතකොට මම දන්නවා මට ගොඩාක් වෙලාවට එන්නේ ආශාව, බැඳීම, වැඩි කිරීම, පටව ගැනීම අදහස්. ආයක දැනගෙන මම කවදා හරි භාවනා කරගෙන යනකොට අපිට ඒක අඩු වුණා නම් තේරෙනවා දැන් නුරුස්නා ගතිය එනවා. කේන්ති යන ගතිය එනවා. දැන් මේ දෙකම අල්ලලා මේ දෙකම හොඳට අරමුණේ රූප කර්මස්ථානයේ හිත සමර කිරීමෙන් හරි ගිය ගමන් නිදිමත එනවා. මේ සමෝහ හිතේ නැත්නම් මෝහ සහිත හිතේ ස්වභාවය තමයි ඒක ඉන්න පොඩ්ඩකට ඉස්සල්ලා නුරුස්නා ගතිය, එපා කරන ගතිය, කම්මැලි කරන සතිය තා ඒකාකාරී ගතිය. ඒත් එක්කම සැක උපදවන ගතිය, අන අනාරක්ෂිත ගතිය සහ බය උපදවන ගතිය එනවා. යෝගාවචරය සතිමත් නැත්තම් යෝගාචරිතන එක පාරට භාවනා කරනකොට දින්දට වැටෙනවා කියලා. එහෙම වෙන්නේ අදත් මං හිතන ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරලා තිබුණා. විනාඩි 15ක් විතර ගියාම මම නින්දට වැටෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව ඊට විනාඩි ගානකට විතර ඉස්සලා අපි අසත්‍යමත් වෙලා අපේ හිතට අරමුණ කෙරෙහි නුරුස්නා ගතිය ඇවිල්ලා ඒකාකාරීකම ඇවිල්ලා අරමුණ කෙරෙහි සැකයි දැන් මේක මොහාට යනවද කියන එක ඇවිල්ලා අරමුණ නීරස වෙලා එහෙම නැත්නම් මේකට වචනේ පාවිච්චි කරන නිබ්බිදා නිබ්බිදාවට ඇවිල්ලා වින්දනේ නැති වෙන අරමුණ ඊට පස්සේ තමයි නින්දට වැටෙන්නේ. ඉතින් යෝගාවචරය මේ චිත්තානුපස්සනාව කරන කෙනා වැඩිපුර තියෙන රාග හිත, ද්වේෂ හිත නෙවෙයි නිදිමත හිත නම් එයා ඒ නිදිමත හිත එක සැරෙන් එන්නේ නැහැ කියන එක ඉස්සලා පිළිගන්න. ඒක ඉන්නේ ජවනිකා රාශිය. ඒ නිසා විපස්සනා වෙදී තියෙන එක ආප්තෝපදේශයක්. විපස්සනා ජීවිතේ කිසිම අහඹයක් නැහැ. කිසිම හදිස්සිය වෙන දෙයක් නැහැ. හැමදේම හේතුඵලයි. හැමදේම සිදුවෙන්නේ ජවනිකා කීපයකින්. ලෑස්තිලා යන එකනට පූර්ව නිමිත දැනගන්න පුළුවන්. පූර්වංගම වෙනදී දැනගන්න. දැනගත්ත ගමන් දැනගෙන පූර්වංගම දේ දැනගෙන පුබනිමිත දැනගත්ත ගමන් අර සිද්ධිය පාලනයක් ඇති වෙනවා. මම මේ යන්නේ බය වෙන තැනකට කියලා දන්නවනම් යකාට බය නම් ඕන ගෙවල් හදන්න යන්නේ නැහැ යකා එන්නෙත් නැහැ බයත් නැහැ. මම දැන් යන්න හදන්නේ රාග හිතට බව දන්නවනම් රාග හිතට එන්නත් බෑ. රාග හිතට මාව ආතුර කරන්න බෑ. ඒක ටිකක් දිග කතාවක්. නමුත් මම හිතනවා මේකට නිදර්ශනයක් වෙයි කියලා. ඔය උදේින රජුරෝ ඉන්න කාලේ පින්ඩෝල භාරද්වාජ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියලා බොහොම තරුණ වයසේ ලස්සන කොළු ගැටයක් පැවිලා අරන්නේ ඉන්නවා. මේ උදේින් රජුරෝ කියන මිනිසයා විශාල අන්තපුරයක් තියාගෙන කාම භෝගී කියන්නේ කෙලෝරක් නැහැ. ඒ හාමුදුරුවෝ දැක්ක මේ ලස්සන සුකුමාර හාමුදුරුව කෙනෙක් තරුණ වයසේ කොහොම ලස්සනට මහානකම් කරගෙන ඉන්නවා මේ ස්වාමීන් මේ රජුරන් ඉතන මේක වෙන්න බෑ මොකද මන්ට මේ වයසේදී බුදුම කාමයක් තිබ්බේ. දැන් මේ අරණ්‍ය ගත වෙලා කොහොමද මහානදම් කරන්නේ කියලා. හැබැයි මේ රජුරු නිතර පන්සල් යන හමුසු කෙනෙක් රජ කෙනෙක් නෙවෙයි. මේ ස්වාමීන්සේ කොහොම හරි කරන්නේ මේ මෙිට පන්සල්ට යන්න පුරුදුලා රහම්තුරු හම්බ වෙලා. ඉතින් ජුජුප්සවකට ගිහිලා දීලා ඉගුරු දෝසි කෑල්ලක් දීලා ඩාර්ක් චොක්ලට් එකක් එහෙම දීලා යාළු කරගත්තා. යාළු කරන පොඩ්ඩක් කතා කර කර ඉන්න වෙලාවේ ආනවා ස්වාමීන් වහන්සේ මම මේ මට ප්‍රශ්නයක් අහන්න අවසරද? ඒ හැමෝ කියනවා මට ඉච්චර තේරෙන්නේ නැහැ මම තරුණ වයසේ කියලා. කමන්නේ ඉතින් මට අහන්න ඕන ඔබ වහන්සේ. ඔය වයසේට රාගෙ ඉන්නේ නැද්ද කියලා. ඔය වයසේදී මම දන්නවා. ඔය ඔය ලස්සන සුකුමාර සැරිච්චක් කරන මේ කැලේ රැට නොකා අම්මා තාත්තේ ගුණසමක් නැතුව ඉන්නකොට මේ රාගෙ ඉන්නේ නැද්ද කියලා ඉතින් හාමුදුරුවෝ පැකිලා කියන එනවයි කියලා. ඊට පස්සේ අනු කොහොමද සාංශ මේක බේරගන්නේ? ඒක රාජ කෙනෙක් අහන්න වටින රාජකීය ප්‍රශ්නයක්. මේ ආමුදුර කියනවා මට රාගේ ඉන්නේ තරුණ කාන්තාවක් දැකලා නම් මං එයා අක්කා කියලා හිතනවා. මට රාගේ ඉන්නේ වැඩිමාල් කෙනෙක් දැකලා හිතනවා මං අම්මා කියලා හිතනවා. පුංචම්මා කියලා හිතනවා. ඊට පස්සේ බාල කෙනෙක් આવොත් නංගි කියලා හිතනවා කියලා. අර ආමුදුර කට ඇද කරලා කියන රජ්ජුරුවෝ <laughs> ස්වාමීන් වහන්සේත් ඔබ වහන්සේ රාගය කියන එක දන්නේ අම්මත් එක්ක උනත් බුදියන්නේ හිතන සංස රාගය ආපුවා. මට සමා වෙන්න ඔබ වහන්සේගේ තරුණ කෙනෙකුට මේ ප්‍රශ්නේ අහලා මම කරදර කරාට කියලා යන්න හදනවා රජුරු. රජුරකට ඇද කරලා කියනවා ඔබ වහන්සේ රාගය කියන මාතෘකාව දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ඔය අම්මත් එකයි තාත්තත් එකයි කවුරුත් එකයි. එතකොට මේ ආම්තුරන් තේරෙනවා මේ රජුරු අකමැතියි. ප්‍රශ්නෙට පිරිසුදු නැහැ ඊට පස්සේ කියනවා පොඩ්ඩක් ඉන්න රජුරන් අහනවා මට පේනවා රජුරෝ මං දීපුත්‍රයට කැමති නැහැ කියලා. එහෙම කරන්නේ මේ පුංචි රාගයක් ආවොත්. පුංචි රාගයක් ආවොත් මං අම්මා කියලා හිතනවා නංගි කියලා හිතනවා දුව කියලා හිතනවා. ඊට වැඩිය ලොකු එකක් ආවොත් අපිට බුදුහාමරෝ කියලා දෙන දෙනවා පිළිකුල වඩන්නේ කියලා. කේසාලෝමාන කාදන්තා තචෝ මේක ගන්දේනපි රතේනපි පටික්කුලං මේ ගන්ධෙමුත් රසෙමුත් වර්ණෙමුත් හැමදැනම පිළිකුලයි. මේකේ තියෙන කෙස්ලොම් නියදක් කිය. අනේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මේ කියන්නේ මේ මම රාග කරන හිතේ තියෙන දෙතිස් කුණ වේ කන කල්පනා කර. එතකොට නතර වෙනවා. ඒක රාජ රෝගේ නෝ එන ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න වාදරෝණද කරදර කරනවා. මලමිණියට කියලා දාපු මිනිකුණුත් එක්කත් මිනිස්සු කාම රමණේ කරනවා. ඔය දෙතිස් කුණපේ ගානක් නැහැ ස්වාමීන් වහන්සේ. මේ රාගේ ආවට පස්සේ ආතුර වෙන එක කොච්චරද කියනවනම් දැන් ඉස්පිරිතාලේ තරුණ කාන්තාවක් මැරුණොත් පැය 24ක් ඇඳේ වාට්ටුවේ කියලා තමයි මිනි කාමරයට දාන්නේ. මොකද? මිනි කාමරේ ඉන්න මිනිස්සයා ඔක මිනිය නිවෙන්නේ ඉස්සලා බිස්නස් කරනවා. ඒ නිසා දොස්තරලා ගෙනියන්න දෙන්නේ නැහැ මිනිය. ඉතින් රජු රෝගේ නෝ ඔබ වහන්සේ මේ මාතෘකාව දන්නේ නැහැ. අමුසෝනට ගිහිලා දාපු මිනිගුණත් එක්කත් රමණීය කරන සංසමේ රාගේ ඒක නිසා මට සමා වෙන්න ඔබ වහන්සේගේ මේ ලස්සනට බණ භාවනා කරන්න ආමසුගනට කරදර කරන්න කියලා. ඉතින් රජුරෝ යන්න හදනකොට ආයෙත් ආමතුරු කතා කරලා කියනවා. ඔබතුමාට මගේ උත්තරේ සතුට නෑ වගේ පේන්නේ. මං එහෙම පිළිකුල් භාවනාවෙන් රාගේ නැතගන්නේ මධ්‍යස්ථ රාගයක් ආවා. බරපතලම රාගයක් ආපුවා මොකද කරන්නේ? ඒකට ලෑස්ති වෙලා හිටියොත් එන්නේ නැහැ කියලා කියනවා. ඒ ඒ කොහොමද ස්වාමීන් වහන්සේ? නෑ මම රාග චරිතයක්. මටම කොයි එක දැක්කත් රාගය එනවයි කියලා මම ලෑස්ති වෙලා හිටියොත් මට රාගය එන්නේ නැහැ. අපි ඒකට අප්‍රමාදී කියලා කියනවා. පහුවෙලා නෙමෙයි රාගය අල්ලන්නේ එනකොටම අල්ලනවා. හරියන්නේ. මට පොඩ්ඩක් නිදර්ශනයක් කියන්න කියලා. ඊට පස්සේ මේ ශාන්ති කියනවා. රාගේ නිතර එන එක නා රාගේ ආවට පස්සේ කරන දෙයක් නෑ. එතකොට ඔය පිළිකුල බැලුවත් රාගේ එනවා. නංගි මල්ලි කිව්වත් රාගේ එනවා. එන්නකොටම අල්ලන්න ඕනේ. ඒතකොට රජුරෝ කියනවා ඒක නම් හරි ස්වාමීන් වහන්සේ. මොකද මගේ අන්තපුරයට යනකොට මට හදිස්සියේ යන්න වුණොත් ඒ අන්තපුර ස්ත්‍රීන්ගේ මායාව වලට අහුවෙලා මට රාජශ්‍රියෙන් ආපහු එන්න බෑ. නමුත් මම දන්නවනම් මම යන්නේ රජ අන්තපුරයට කියලා මම කුඩ සේරත් මොරායුධ අරගෙන බාවඩ එලාන බෙහෙවිසි ගහගෙන ගියොත් මම දන්නවා අන්තපුරයට යන්නේ කියලා. යන රාජකීය ලීලාවෙ වෙන්න පුළුවන් මොකද මම දන්නවා මම යන්නේ අන්තපුරයට කියලා. ඒ නිසා මම දන්නවනම් රාගේ ඉන්නේ අර කලින් කියපු ක්‍රම දෙකම සමත ක්‍රම. මේ අන්තිමට කියන ක්‍රමේ විපස්සනා ක්‍රමයි. Taman නිතර රාගෙන් පෙළෙන කෙනෙක් නම් නිතර හිතා ගන්නකොට කොයි දේ දැක්කත් රාගය එනවා. මම මේකට ලෑස්තිලා ගියොත් ඒක හරියට මේ වසුරියේ තියෙන තැනකට වසුරිය එන්න තක් අරගෙන ගිය මිනිස්සයාට ඒ ප්‍රතිදේව ප්‍රතිශක්ති නිසා වසුරිය හැදෙන්නේ නැහැ. ඒක තමයි බුදුර මේ සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ. ඔබට රාග හිතක් එනකොට ඔබ වළක්වන්න ගියොත් වැඩෙනවා. එහෙම නැත්නම් වංච කරලා ද්වේෂයට මාරු වෙනවා. එන්නේ රාගහිත ආවට පස්සේ රාගහිත බව දැනගනි. ද්වේෂහිත ආපහම ද්වේෂහිත බව දැනගනි. මෝහිත ආවනම් මෝහිත බව දැනගනි. අන්නේම දැනගත්තොත් Tamanට තේරෙයි රාගහිතට පමා වුණොත් රාගේ මාව අතුරු කරනවා. රාගීතරම අප්‍රමාද වුණොත් මට රාගය නතු කරගන්න පුළුවන්. ද්වේෂිතට එනකොට මම පමා වුණොත් මම ද්වේෂෙන් දූෂිත වෙනවා. නමුත් මට නිතර තරහ එන බව දැනගෙන එනකොටම ද්වේෂිත ද්වේෂිත වගේ දැනගත්තොත් ද්වේෂිත මාව මත් කරන්න බෑ මට ද්වේෂය ආණ්ඩුපත්තු කරන්න පුළුවන්. මෝහයට නැත්නම් මේ නිදිමතට මේක පාවිච්චි කරන්න පුළුවන්. භාවනා කරනකොට විනාඩි 10ක් 15ක් විතර යනකොට දැන් ওই තුන්වෙනි හතර දවස් පස්වෙනි දවසේ දෙනකොට නිතර වෙනවා. ඉඳගෙන ටික වේලාවකින් තමයි නින්දර ගියාද භාවනාවේද අරමුණේද සතියේද කියලා හොයාගන්න බැරි තත්වයකට එනවා. ඉතින් ඒකට උග දෙනෙක් මේ භාවනා පරිචයක් නැති නැත්නම් භාවිත මනසක් නැති කෙනා බොහෝ විට ලියනවා මගේ හිත නින්දර ගියා. මට නින්ද ගියා කියලා. ඉතින් එතකොට මේ නින්දක්ද සිද්ධ වුනේ එහෙම නැත්නම් සම්පූර්ණ තීන මිද්දේ කියන කෙලෙසද මෙතන ආවේ. එහෙම නැත්නම් අරමුණ නීරස වීම නිසා හිත සංගී සංගවී ගත්තද කියන්නේ. ඒකට කියන්නේ ලීන හිත කියලා. නිලීන හිත කියලාත් කියනවා. මෙන්න මේ දෙක වෙන් කරන්න බෑ. මේක ගුරුවරයාට කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. නමුත් භාවනා කරන එක නා කියනවා නම් මේ නිින්දට යන්නේ ඉස්සෙල්ලා මට මේ භාවනා කරන මගේ මූල කර්මස්ථානේ එnde එnde එnde නීරස වුණා මට තේරුණයි කියලා එහෙනම් එයාට තේරෙනවා මේ ඇතිවෙච්ච නිබ්බිදාව නිසා අරමුණේ ඒකාකාරීකම නිසා නීරසකම නිසා හිත උද්දීපනය කරගන්න බෑ නින්දට වැඩේ මේක දැක්කනම් මේක අල්ලුවා නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන මේ අරමුණ વિશે විරාගය පහළ වීම නැත්නම් රාගේ නැති බව පහළ වීම ඒකාකාරීකව පහළ වීම නීරසකම් පහළ වීම දැක්කනම් ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය දැක්කා දැන් භාවනා නිසා රාගේ අඩු වෙනවා නින්දට යන්න දෙන්නේ මේ රාගය අඩුවීම නිසා එපා වීම පහළ වෙනවා කම්මැලිකම පහළ වෙනවා සැකය පහළ වෙනවා බය පහළ වෙනවා. අන්න ඒක උනේ මේ භාවනාව නිසායි අරමුණේ වැඩි වෙලා හිටපු නිසායි කියලා මේ විරාගය පහළ වෙනකොට විරාගයයි පහළ වෙන්නේ කියලා දන්නවනම් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය තමයි දන්නේ. එකම ධර්මයක් දිහා එකම අරමුණක් දිහා එකම සංසිද්ධිය දිහා බොහෝ වෙලා බලනකොට අනිවාර්යයෙන් මේක නිරස වෙනවා. අනිවාර්යයෙන් විරාගයට වැටෙනවා. ඒකට ඒක කියන්නේ ඉච්චර බණ කියන්න ඕනේ නෑ. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා කියලා තියෙනවා. මේ කුකුලයි කර්මලේ සුදු වෙලා නෙමෙයි. නිතර දකින්නකොට ගෙදර ගෑණිට ඕක තමයි වෙන්නේ මිනිහට. බඳින්න ඉස්සෙල්ලා නම් කලාතුරකින් චොක්ලට් එකක් දීලා පාක් එකට ගිහලා අද පොඩ්ඩක් මිරිකලා කලාතුරකින් හම්බින අම්මෝ එතකොට මේක ඉතින් මැනිකට සාරිද ඕනේ මැනිකට වලලු දෝන ඕන දෙයක් කියන්න මම අරන් දෙනවා. දැන් බැඳගත්ත ගෑණි උදෙත් පේන්නේ ගෑණිමයි, දවල්ටත් පේන්නේ ගෑණිමයි. අනේ සුයු මැලියා කියලා පටන් ගත්තාම අන්තිමට පේන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මෙව පොත්වල තියෙන බණ නෙවෙයි. මම බැඳලත් නෑ. නවත් බොරු නෙවෙයිනව. ඒක නැත්තම් කාමීත්‍යජාය කියනවා. බැඳව ගෑණි පාවෙන්නේ. ඉතින් අමාරුසයි කියනවා මට ඇහෙන්න මට වුණා. ගෙදර ගෑණි කියන මොනම දෙයක්වත් ඇහෙන්නේ නැහැ. මොකද හේතුව? වෙන ඕන ගෑණියෙක් කතා කරොත් ඇහෙන්නේ. selective absorption. ඒ සද්දේ විතරක් නැහැ. ඕන්න වගේ තමයි අරමුණත් එක්ක වැඩි වෙලා ඇසුරු කරනකොට ඒ gedara ගෑණි බවට පත් වෙනවා. එතකොට නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම එක ඇල්ලුවොත් යන්තික දික සාධන එක නෙවෙයි කරන්නේ. මේ අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරනකොට ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා. ඒකට බුදුහාමුදුර කියනවා විරංජනේ වෙනවා. විරාගයටපත් වෙනවා. නිබ්බිදාටපත් වෙනවා. මේක දැක්කනම් අරමුණ එපා වෙන්න විනාඩි 5ක්වත් යන්නේ නැණි ඔතනේ නිවන තියෙන්නේ. ඕක දන්නේ නැත්නම් අපි මොන්න තරම් ගුරුවරු මාරු කරනවද අරමුණු මාරු කරනවද භාවනා මධ්‍යස්ථාන මාරු කරනවද කමඨාන් සුද්ධ කරනවද එක්කෙනෙකුටවත් ඒ ප්‍රසිද්ධව තිබුණු අරමුණ ප්‍රකටව තිබුණු අරමුණ ටික වේලාවකින් එපා වීගෙන යන බව දැක්කනම් මේක මේකට තමයි බුදුරජාණන් සම්මෙච්චර බණ කියන්නේ. මේ විරාගය මේ ඒකාකාරීකම මේ නිදිමත ගතියට බුදුරජාණන් වහන්සේ දෙන වචනේ බුද්ධකලා විවේකය විස්්‍රාම වීම. පුතඥය දෙන්නේ කම්මැලිකම නීරසකම, පාළුව, මුස්පේන්තුව, කම්මැලිකම. කවදද යෝගාවචරය මේ භාවනා කරනකොට පහළ වෙන ප්‍රතිපදාවේදී පහළ වෙන මේ කම්මැනිකම, නීරසකම, ඒකාකාරීකම, මුස්පේන්තුව කියන එකට හුදකලාව විවේකය එහෙම නැත්නම් විස්රාමයේ කියලා කියන්න දැනගත්ත දවසේ ඒ ඉඳගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ. ඉඳගත්ත ගෑණිත් නෙවෙයි නැගිටින්නේ. මේක කවදද වෙන්නේ? චිත්තානුපස්සනාවේදී මෙතෙක්කල් එපා වෙලා කම්මැලි වෙලා නීරස වෙලා සලුවක සාදාලා නැගිටිනකොට මේ තමයි නිවනේ පෙර නිමිත්ත. මේ තමයි නිවනේ පූර්වාංගම දේ. මේකට නිමිතෙක්කල් වෛර කරේ. මේක ප්‍රමෝදයට කාරණාවක් කරගන්න පුළුවන් මේක තරුණ ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් භාවනා කරනකොට මේ කම්මැලිකම නිවන අතලං. ඉතින් මේ කම්මැලිකම නැති කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ පිරිත් නූල් ගැට ගන්නවනම් කම්මැලිකම නැති කරන්න කොහොමද කියලා සෙත් කවි බලි කවි කියනවනම් ගුරුවරු මාරු කරනවනම් කම්මටහන මාරු කරනවනම් ඉරියව්ව මාරු කරනවනම් කවද ගොඩේ ඉන්නද? ඉසේක කොන්න කොට මාරු කරනවා වගේ මේක තමයි යෝගාවචර තේරු ගන්න තියෙන්නේ මේක මගේම මෝඩකමනේ මට ඇවිල්ලා නැද්ද භාවනා කරනකොට කම්මැලිකම මට ඇවිල්ලා නැද්ද භාවනා කරනකොට ඒකාකාරීකම මට භාවනා කරනකොට ඇවිල්ලා නැද්ද ඒක නීරස ගතිය. මට ඇති වෙලා නැද්ද සැකමසු ගතිය. මේක දිහා මට මේක විරාගෝ තෙට්ටෝ ධම්මානම් කියලා මේ නේද මේ විරාගය කියලා කියන්නේ. මේ රාගය සරාගය වීත රාගේ මතු වෙනකොට වීත රාගේ අඳුර ගන්න බැරි නම් අපි කොච්චර ප්‍රතිකර්ම කරනවද කියලා හිතන්න. අපි කී දෙනෙකුට අඬහව ගන්නවද කියලා. මේ গিදෙට ආපු ප්‍රධාන අමුත්ත බාර ගන්න නැතුව මූණට කෙල ගහනවා. කුඩු වතුරක් කරනවා. පස්සෙන් නිකල දොර වහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පත්‍ය දිහා බලාගෙන මේ hina වෙලා ඉන්නේ ਬਾගෙට. ඕක දැකලා තමයි. වෙන මොනකටත් නෙවෙයි බුදු පිළිමයක් ඉස්සරහින් තියෙන මේ මිනිස්සුયો භාවනා කරනකොට කරන විකාර බලලා බුදුහාමර හැම වෙලාවෙම ਬਾගෙට hina වෙලා බලා ඉන්නවා නේ මුන්ට කවදා මේක තේරෙයිද? හැබැයි බුදුහාමර පුංචි හැකයක් තියෙන වෙලාවක තේරෙයි කියලා. මොකද බාහිර ඉන්න මිනිසුන්ට තා මේ වෙලාව කාමභෝගිනේ. බාහිර ඉන්න කට්ටිය පහට යන වෙලාව දැන්. සම්භාෂණ පවත්වන වෙලාව. දැන් මේ විසෝචන සුදු ඇඳගන්නේ කාලත් නැහැ බඩේ බතුත් නැහැ දැන්. ඉතින් ඉන්නේ තැන මුන්ට කවදා හරි තේරෙයි කියලා බාගෙට hina වෙන්න උගා කුදුහාට ඔලොක් පොලොක් පොලොක් ගාලා hina වෙන්න යන්නෙත් නැහැ. කවදා හරි Taman මේක දැකපු දවසේ මේ විරාගයේ පහළ වෙනකොට මේ චිත්තානුපස්සනාවක් යන්නේ කී ලක්ෂ වාරයක් මට මේක ඇවිල්ලා තියෙනවද අදවත් පුළුවන්ද මුස්පේන්තුකමක් නැතුව හුනියමක් කියලා හිතන්නේ නැතුව මේ මතුවෙන්නේ විරාගය කියලා තේරුම් ගන්න පුළුවන් නම් විරාගෝ සෙට්ටෝ ධම්මා. අපේ අම්මා අපිට කියලා දෙයිද ඔබ? අම්මා කෙනෙක් දරුවෙකුට ඔබ කියලා දෙයිද? අමා මෑණි බුදු පියාණන් වහන්සේ වෙන්න එපායි වැඩේට. උන්වහන්සේට අපිත් එක්ක ওই බොක්කෙන් සම්බන්ධයක් නැහැ. පෙකිනි වෙලේ සම්බන්ධයක් නැහැ. හැබැයි මිනිස්සුන්ට විතරයි මේක කරන්න පුළුවන් කියලා උන්වහන්සේ දාන හැම භාවනා ප්‍රයත්නයක්ම කරන් තියෙන්නේ නීරසකම් පහල කරන්නේ. ඒකයි කැලියට ඵලයන් කියන්නේ. ඒකයි ගහක් මුලට ඵලයන් කියන්නේ. ඒකයි ශූන්‍යාකාරට ඵලයන් කියන්නේ. ඒකයි රැයට කන්න දෙපයි කියන්නේ. ඒකයි සිල් රැකපන් කියලා කියන්නේ. ඒකයි කතා කරන්න දෙපයි කියලා කියන්නේ. අපි කොච්චර බුදුහාමුදුරු විරුද්ධව විප්ලව කරනවද කියලා බලන්න. මේ භාවනා කරනකොට සැපේ ඉන්නවා. දෙඤ්ඤං සැප. දෙඤ්ඤං ඒක නිසා භාවනා කරන චිත්තානුපස්සනාව දන්ද දැනගන්න කලින් කායනුපස්සනාව කරලා තියෙනවා. සතිය වඩලා තියෙනවා. ඊට පස්සේ වේදනාන් පස්සනාව කරලා යනවා. ඒ කොහොම ශක්තිය ඇතුව භවනා කරනකොට යන්න රාග හිත පහළනවා. රාග හිත පහළ වෙන දැනගන්න කියන ආසහිත, කෙලබේරෙන හිත, කෑදර හිත, විරාග හිත කියලා කියන්නේ කම්මැලි, නීරසයි, ඒකාකාරී, ඇඹුලයි, පැංගිරි, ඉන්න බෑ, අමාරුයි. ওই දෙක තේරුම් අරගෙන මෙතෙක් කල් අපි රාගෙටයි මාය උදව් කෙරුවේ කෙලස් බුද්ධ ඥානකට ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් විතරාගේ පහල කරලා තියෙන චික අඳුනන්නේ නැත්තම්. ගෙට එන හොරා තා තමගේ පුතයි කියලා පටලවා ගත්ත මිනිහට මොන තරම් අපරාධයක් වෙනවද? ඒ වගේම ඉදිරියටපත් වෙන බුදුහාමුදුරන්ට වෙන නමක් කියලා බැනලා එලව ගත්තාම මොකද වෙන්නේ? ඒ වගේ මේ ගෙට ගෙවදින විතරාගයට අපි අඳුරන්නේ නැත්තම්. ගෙට ගෙවදින විත දෝෂය අපි අඳුරන්නේ නැත්තම්. ගෙට හිතෙන විත මෝහය අපි අඳුරන්නේ නැතික නීරසයි කම්මැලි ඒකාකාරී කියලා මේකට මුස්පින්තු කතා කරනවා නම් ඉතින් ඒක තමන්ගේ වැඩේ කවුරුත් දෙවෙනෙක් සම්බන්ධ නැහැ. මේක කොයි වෙලාවක හරි යෝගාවචරයට තේරුණාට පස්සේ බුදුන්සට පේනවා, තේරෙනවා මේ කාරණාව තේරුම් ගන්න එක භාවනාවට කිසිම සම්බන්ධයක් නැහැ. සම්මා දිට්ඨිය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. යෝනිසෝමනසිකාරය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන ගමන් මතුවෙනදී මතුවෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගුරුවරයාට ප්‍රශ්න සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක ඉදිරිපත් කරන්න බෑ. මොකද හේතුව ගුරු Taman එන දේවල් පෙරන. තෝර. තෝරලා හොඳයි කියන හිතෙන් දේවල් තමයි දාන්නේ ඔක්කොම රාගෙට වැටෙන්නේ. ඒක එක්ක තීත රාගෙට වැටෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ කමඨාන් වார்த்தාව දෙනවා නම් අහන ගුරුවරයාත් මේ මට්ටම් තිබුණ කෙනෙක් නම් හරියටම ඇඟිල්ලෙන් තට්ටු කරලා කියදයි ඕක තමයි බලන්න ඕනේ. නමුත් ඔබ ඔකට වෛර කරලා තියෙනවා. ඕකට නොසලකා ඇරලා තියෙනවා. ඔක මුස්පේන්තු කරලා තියෙනවා. නමුත් උකට සාදරයක් විරාගෝ සෙට්ටෝ ධම්මානම් කියලා අන්න එතකොට තියෙනවා. මේ මහග්ගත හිත අමහග්ගත හිත කියලා කියන්නේ ඒ මතුවෙන කම්මැලිකම නීරසකම ඉන්නකොටම ගිටක වදිනකොටම මේක ප්‍රතිපදාවෙන් ඇති උනේ කියන එක දන්නවනම් පුතුම සතුටක් එනවා. මේක කෙලෙස් නැතිකමේ ලකුණක් කියලා දන්නවනම් මහත්ගත හිතක් ඇති වෙනවා මෙතෙක්කල් භාවනාවේ නැගිටලා ගුරුවරයා මාරු කරා කමටහන මාරු කරා ඉරියව්ව මාරු කරා භාවන මධ්‍යස්ථානේ මාරු කරා අයියෝ හරි කම්මැලි කියලා දැන් මේ කම්මැලිකමට සාදර වුණාට පස්සේ මුළු ලෝකෙම පුදුම සුන්දරකමක් තියෙනවා හැම දෙයක්ම කවියක් බවට පත් හැම දෙයක්ම సౌందర్యයක් බවට පත් වෙනවා අනේ මේ මිනිස් මේ පුංචි නීරසකම ඉවස ගන්න බැරුව මොන තරම් බලිතොවිල් නටනවද මොන තරම් අනුණ්ඩ කියනවද මොන තරම් මුවින් බනිනවද? මුවින් නොබැන ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒක දැනගත්තට පස්සේ මේ මිනිස්සෙක් තුළ හැම එකෙක් තුළම රහතන් වහන්සේ තමයි ජීවත් වෙනවා. ඌ ඒ මිනිස්සයා දන්නේ ඒ මිනිස්සයා මේ පුංචි නීරසකමට පුංචි ඒකාකාරීකමට නැත්තම් මේ හුඹස් බයට මුළු ආධ්‍යාත්මය කැප කරනවා. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා මේ සඳහා උත්සාහ කරන මිනිහටත් වඳින්න වටිනවා. නිවන් දකින මිනිහට නෙවෙයි. මේක හරියට දැනගෙන Taman වෙත නීරසකම, පරාජය, කම්මැලිකම, ඒකාකාරීකම, සැකය, බය, අනිශ්චිතතාව වෙනකොට මේ ප්‍රතිපදාව මේ කෙලස් කැපෙන තැන කියලා දන්නවනම් එයාගේ හිතට කියනවා මහත්ගත හිතක් බවටපත් වෙනවා මුළු ශේස්ත්‍රයේම පුදුම පිරිචිකයක් එන්න පටන් ගන්නවා. එතකොට හිතට යට වෙන්නේ නැහැ යා. හිත යට කරගන්නවා. සවුත්තරං අනුත්තරං කියලා කියනවා. සවුත්තරං කියලා කියන්නේ නිදිමත වෙනකොටම වැක්කෙල්ල නිදා ගන්න. රාගය එනකොටම කියලා වැක්කෙන්න පටන් ගන්නවා. ද්වේෂය එනකොටම පුපුරු ගන්නවා. නමුත් මේක මේ මේ එක එක தত্ত্ব කියලා දැනගත්තොත් එයා අනුත්තර බවටපත් වෙනවා. දැන් රාගේ තියෙනවා. ඉතින් මනුස්ස හිතේ ඉන්න තු ගස්කල් වල ඉන්නේ ඇයි? මට රාගිනකොට මම දන්නවා. මට ද්වේෂිනකොට මම දන්නවා. මම මොහේනකොට දන්නවයි කියලා. එයා එතකොට ඒ හිතට පාලන ශක්තියක් අතර ගන්න. අධිකාරී ශක්තියක් අතර ගන්නවා. මෙතෙක් වෙලා යටපත් වෙච්ච, පැකිලිච්ච, මිරිකිච්ච, පෙලිච්ච, තලිච්ච හිත අනුත්තර தත්තරපත් කරනවා. ඒ මනසලක අලුතෙන් ආපේ ගන්න නෙවෙයි මේ. තිබුණු දේ පිළිබඳව වෙනස්ස බැලීම. එතකොට යම් වෙලාවක හිතා ගන්න පුළුවන් වෙයිද? සරාග හිතක් ඇවිල්ලා මට මේ සරාග හිතක් තියෙනවා කියනකොටත් හිත සමාහිත වෙන ගතියක්, හිත සතිමත් වෙන ගතියක්, හිත සමාධිගත වෙන ගතියක් එනවා නම් මේ රාගයේ තියෙනවා රාගයේ තියෙන බව දැන ගැනීම නිසා හිතේ සතිය වැඩි වෙනවා. හිත සමාහිත වෙනවා. රාගය අරමුණක් කරගන්න. පුළුවන් වෙයිද සදාචාරවාදීකට මේක හිතා ගන්නවා. එමෙතෙන් ද්වේෂයක් එනවා. මට මේ කවුරු හරි එක්ක තරහ යනවා. මම හොඳටම දන්නවා මං ඉන්නේ තරහේ කියලා. හැබැයි මට සතිය තියෙනවා. මගේ හිත සමාහිතයි. මේකෙදි චිත්තානුපසනාවෙන් අල්ලන්නේ කොහෙන් අල්ලන්නේ? මොකද දෙනෙක් හිතන්නේ නෑ රාග හිත දකින්නත් බෑ, ද්වේෂ හිත දකින්නත් බෑ. දුරුවන් කරන්න ඕනේ අමුඩ ගහගෙන නටනවා. රාග හිත තියෙන වෙලාවෙත් සතිය පවත්වන්න පුළුවන්, ද්වේෂ හිත තියද්දිත් සතිය පවත්වන්න පුළුවන්. මෝහේදිත් මොහේට වැඩි විශේෂම ලීන හිත තියෙද්දි සතිය පවත්නවා නම් නැත්නම් මේ ලීන හිතට අවදි වෙනවා නම් ප්‍රබුද්ධ වෙනවා නම් ඒකට තමයි බුද්ධ කියලා කියන්නේ. කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම එනකොට ඒකට ප්‍රබුද්ධ වුණොත් බුදු වෙනවයි කියලා කියනවා. එතකොට ඒ හිත එච්චර අවුල් කෙලස් ජාලයක් තියෙද්දි සමාහිත වෙලා. අවුල තියෙද්දි අවුල දන්නවා. මෙච්චරක් මෙච්චරක් කෙලස් තියනයි කියලා. ඉතින් එහෙ වගේ විප්ලවීය ගතියක් නැත්තම් බුදුජානනාංශර පටාචාරා වගේ කෙනෙකුට අඟුලිමාල වගේ කෙනෙකුට සෝපාක වගේ පොඩියෙකුට කිසాగෞතම වගේ කෙනෙකුට හරියටම පෙන්ලා දෙන්න පුළුවන්කමක් තිබුණා නැ තිබුණ නැත්තම් ඒ මිසුන්ට ඒ අවුල් ජාලේ ඉන්නදී කොහොමද නිවන් දකින්න පුළුවන් වෙන්නේ? ඒ නිසා චිත්තානුපසනාවට ආවට පස්සේ ලෝකේ තියෙන හැම දෙයක්ම කොම්පෝස්ට් හදන්න පුළුවන්. අපි ගෙදර තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා කොම්පෝස්ට් හදනවනේ. විෂිකරණ දේවල්. අපි කරන රීසයිකලින් කරනවා කිය. සත්‍ය මේ චිත්තානුපසනාවට ගියාට පස්සේ අපි මෙතෙක් හිතේ තිබුණ නරක කියපේවයි හොඳ කියපේවයි ඔක්කොම අපි රීසයිකල් කරලා කොම්පෝස්ට් එකක් හැදුවට පස්සේ ලෝකෙ තියෙන හොඳම සමබර පොහොර බවට පත් වෙනවා. අපි මෙතෙක් කල මේක හොඳ නෑ මේක හොඳයි කියලා තෝර තෝර පංගු පංගු බෙදන්න ගියාම අපිට විශාල ආතතියක් තිබුණා. දැන් manuss ලෝකේ සිදුවෙන හැම දෙයක්ම හේතුඵල ධර්මයක්. හැමදේම ධර්මයක්. අධර්මයක් කියලා දෙයක් මේකේ නෑ. මේකට ධර්මානුකූලව චිත්තානුපස්සනාවෙන් බැලුවොත් මේ අපේ ශරීරය පාවිච්චි කරලා සිදුවෙන හැම දෙයක්ම අද්දි පටිච්ච සමුප්පන්න සංකතං විපරිණාම මේක මා හරහා සිදුවෙන දෙයක් මිස මම කරන දෙයක් මෙතන නැහැ මම කරනව නම් මේක ආත්ම ශක්තියක් තියෙන්න බෑ පාණ ශක්තියක් තියෙන්න බෑ මගේ සිද්ධ වෙනදී මම මේක මගේ කියා ගන්න නැතුව බුදුන් බලන විදියට සාරිපුත්‍ර සාංශ වර්ණ විදියට බලන්න පටන් ගත්තොත් Tamanthiri මේ චිත්තසංතානයේ පහළ වෙන මේ සියල්ල පිළිබඳ පූර්ණ අවධියක් ඇතුළේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මගේ හිතේ වෙනවා කියලා දෙයක් නැහැ බුදු ඥානංශ මේක ඔක්කොම දැනගෙන කියන්නේ පුළුවන් නම් ඔබ කෙරේ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ওই සිදු වෙන දේ හෙලි කරපන්. එලි කරපු ගමන් ධර්මයක් බාටපත් වෙනවා. එතකොට තියෙනවා වහගත්ත ගමන් විමුක්ත අවිමුක්ත වෙනවා. හෙලි කරපු ගමන් විමුක්තියක් බාටපත් වෙනවා. අපිට මේ හෙලි කරන්න බැරි මන් දන්නේ මේක කිව්වම තරහ වෙයිද කියලා අපේ ශිෂ්ටාචාරය අපේ භාගයක් කපල පැත්තකට දාතම නරකයි කියලා පැත්තකට දානවා. ඉතින් අපිට කවදාකවත් ධර්මයක් දිහා ධර්ම විදියට බලන්න බෑ. මේවා කිව්වොත් නරකයි. මේවා කිව්වොත් හොඳ නෑ. මේක චාරිත්‍ර මේක වාරිත්‍ර. මේක පිරමණ ධර්ම කියලා අපි අපින් එළියට එන්නේ නෑ. ඒ තාක්කල් අපිට ධර්මයේ සමමිතිකව බලන්න අපිට අංශභාගයක් තියෙන 150ක් අංශභාගය. ඒක නිසා අපට චිත්තානුපස්සන මට්ටමට යනකොට පවුපි හොඳ නරක සාධාරණ සාධාරණ තේරම පැත්තක දාලා ඇති හැටියේ ඇති හැටි වශයෙන් දකින්න පුළුවන් නම් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා manussත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ මොකද. අපි මෙතෙක් කල් කිරුවේ මොනවද කොටසක් වහලා ඒවා වැරදි කියලා සත්‍ය හෙළිුනේ නෑ 100ක් ආංශික ශක්තියක් සත්‍යයක් අපි ළඟ තිබුණේ. චිත්තානුපස්සනාවට යනකොට අපි විශ්ව ශක්තියකට හැම කෙනාගේම මට්ටමට එන්න පටන් ගන්නවා. ඉතින් සමහරුන්ට මේක මේ කරප්පන් හැදෙනවා. අසාත්මිකට හැදෙනවා. ඒ මොකද මූලධර්ම මේ කට්ටිය සුචරිතවාදයට ගිහිල්ලා. මොනට වැඩිය සුචරිතවාදයකට ගිහිල්ලා ඒ නිසා ඒ සුචරිතවාදය හෝ සදාචාරය හෝ සමාජ ධර්ම හෝ ආචාර ධර්ම නොසලකන උත්මයෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන්සේ සත්‍යාචාරය සලකනවා. සීලය සලකනවා. මෙතෙන්ට එනකොට ඌ පොඩ්ඩක් පැත්තක තියලා පුළුවන් නම් එහා පැත්තට බලනවා. පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන් පාවිච්චි කරන පිම්පව් අතහැරපං. චිත්ත ධර්ම දිහා බලපං. ඉතින් උඟ එනකේ බාලන්ත පන්තින් ඉහා පන්තිට යන්න කැමති නෑ. අර දන්න පිම්පව්, දන්න හරි වැරදි දෙකේ හෙරිලා ද්වේතාවේ හිර වෙනවා. ඒකයි කියන්නේ මෙතෙන් දෙන්නේ ඉස්සල්ලා කායන පස්සන වේදනාන පස්සන හොඳට හදාගෙන මෙතෙන් ආවට පස්සේ ඇති හැටි දැකීමේ තව පියවරක් ඉදිරියට යනවා යන්න වෙනවා එතකොට සෑහෙන මොහොඩ කන් ටිකක් පැත්තක දාන්න වෙනවා. එහෙම නැත්නම් ගෙනාපු හන මිටි ටිකක් පැත්තක දාන්න වෙනවා. ගෙනාපු මතිමතාන්තර ටිකක් පැත්තක දාන්න වෙනවා. පූර්ව නිගමන ටිකක් පැත්තක දාන්න වෙනවා. ඒක කරගන්න බැරිකම තමයි තියෙන්නේ. ඒ තරම් අපේ රුචි අරුචිකම් වලට අපි කැමති. ඒ තරම් අපේ පෞරුෂත්වයට අපි කැමති. ඒ තාක්කල් අපිට ඉදිරියට යන්න හම්බ වෙන්නේ ඒක කියන්න නෙවෙයි මේ පැයකමාරක් විතර මම බණ කිව්වේ. ඒක කියාගන්න ලැබේවා, ඒක කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිකරන්නයි සියලු දිනාටම ඒ ශක්තිය, ඒ වීරිය, ඒ ඒ විප්ලවීය ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.